පෞරුණීය ලාස්නත් මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරිපත් කරගත්ත අනුබුද්ධ සූත්‍රයේ නැත්නම් මහා පුරුෂ විතක්ක සූත්‍රයේ අද මේ ඉදිරිපත් කරගත්ත එදා නැත්නම් ඊයේ පටන්ගෙන හමාර කරපු තැනට සම්බන්ධයක් ඇති pāli වාග්මාලාවක් අපි ඊයේකේ කතාවේ නිදානේ වශයෙන් මතක් කරගත්තේ සූත්‍රයේ අනුසාරයෙන් ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇත්තට මේ වෙනකොට මේ සූත්‍රයේ ඉස්සල්ලා මහරහතන් වහන්සේ කියන එක එදත් පරිදීදුමක් අදත් පරිදීදුමක් මේ සූත්‍රයේ අහලා තමයි මේ සූත්‍රයේ ඉවර වෙනකොට තේරෙනවා ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහරහත් පදවිය සාක්ෂාත් කරගත්තේ. ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ චෛත්‍යයේ වාසය කරන සමයේ ඇතිවෙච්ච පිරිසිදු හිතකට ඇතිවෙච්ච මහා විතක්ක හතක් පෙළව පෙළ ගැහුණා ගුණ වුණා ඉතින් ඉස්ලාම ඇතිවෙච්ච විතක්කය තමයි මේ අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියන එක ඉතින් මේ විදිහට ඒ ධර්ම හත නැත්නම් විතක්ක හත පහළ වෙනකොට සරුවච්චන් වහන්සේ නිදදායේ සුසුමාර්ගිරේ වැඩ වාසය කරමින් ඒ තමන් වහන්සේගේ දරුවෙක්ගේ හිතේ පහළ වෙච්ච ඒ අදහස් දැකලා ඒක තියෙන වතුනාකමත් ගුණවත් අනු මාත කිරීමක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට පෙනී ඉඳලා මේක බොහොම හොඳයි නමුත් මේක තව පොඩි අඩුවක් තියෙනවා මේ හතට අටවෙනි එකත් එකතු වුණා නම් බොහොම හොඳයි කියලා සරුවචනංශයේ අටවෙනියට මේ නිප්පංචරාම නිප්පංචරතිය කියලා අලුත් විතක්යක් එකතු කරා ඒකට වල මේක සම්පූර්ණ කරලා උන්වහන්සේකින් නැවතත් තමන් වහන්සේ වැඩ ඉඳන් ගිහිල්ලා එතන වැඩ සිටි සංඝයාට මේක ප්‍රස්තුත කරගෙන ධර්ම මාතෘකාවක් මතු කරන සඳහන් කරනවා මහණෙනි මේ ශාසනයේ මට මගේ ඒ සර්වඥතා ඥාණයට වැටෙනවා විවේකීව වැඩ වාසය කරන තමන්ගේ නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරන කෙනෙකුට ශාසනික සාරය වශයෙන් ගත හැකි මහා පුරුෂ විතක්ක අටක්මට මතක් වෙනවා. ඒවා සාමාන්‍ය පුරුෂය විතක්ක කරනාම තමයි මහා පුරුෂ විතක්ක වශයෙන් සඳහන් කරන්නේ. ඒ සාමාන්‍ය කාමයට බරව කාම ආශාවෙන් කරන විතක්ක නෙවෙයි. ඒකට පටිසෝතගාමීව කරන විතක්ක. මේ මේව දිහා බලනකොට සාමාන්‍ය තර්කෙකුත් කියනවා නමුත් ඒ තර්කයේ අනුදිගේ යන අනිත්‍යවට වැඩිය මේක උඩු උඩුගම් බලා යන ගතියක් තියෙනවා. අපි මෙහි පළවෙනි එක ඉදිරිපත් කරගත්තේ අපිච්ච සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා අල්පේච්ඡන් සඳහායි මේ ධර්මය මහිච්ඡාව ඇති බොහෝ විශාල ප්‍රාර්ථනා ඇති අතන මේ ධර්මයෙන් වැඩ ගන්න බෑයි කිය. ඉතින් මේකට නිදර්ශන වශයෙන් සරුවචන් වහන්සේගේ නිදර්ශනය ගත්තා. ඒ ශක්තිති රජ වෙන තරම් ඉන් ඇති වුණාට ඊටාම අල්පේච්ච වූ ජීවිතයකට බැහැලයි ඒව එකක් අනුගමනය කරමිනුයි එවැනි ධර්මයක් දේශනා කරමිනුයි මේ බුද්ධ කෘත්‍ය කළේ. ඉතින් මේ කටයුත්ත අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බහින්ද බහින්ද උනේ මහා ඇදග්ගකින්. මහා කරදරයකින් නැත්තම් මහා පටලැවිල්ලකින්. ඒ මොකද සරුවචන් වහන්සේ තමයි මේ ශාක්‍ය ධනව්වේ මේ ශාක්‍ය රාජවංශයේ ඒ ගාව උතුම්නේරි කුමාරයලා හිටියේ යුවරජ වෙලා හිටියේ. ඉතින් ඒ ඒකේ තියෙන ඒ යුවරජ භාවයේ තියෙන භයානකම හොඳට වැටෙලා හිටපු මේ කුමාරයෝ අභිෂ්ණම් වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනකොට පැදුරටත් නොකිය දවල් ඉන්නේ රෑ හඳ පාන තමයි මාලිගාවෙන් පිටත්. සම්පූර්ණ ඒ යොදලා තිබුණු ආරක්ෂාවල් ඔක්කොම කඩා බිඳගෙන පැනලා ගිය ගමනක් තියෙනවා. එයින් ගියාට පස්සේ සුද්ධෝදන රජුණන්ට ඇතුළේ මහ විශාල හිකයක් අඩුපාඩුවක් බලාපොරොත්තු වෙච්ච ඊගාව කෙනා නැති වුණා. ඊට පස්සේ යන්තම් හරි හැනසලා හිටියේ ওই රාහුල පුංචි කුමාරෝ දිහා දැක්කා. අවුරුදු 7ක් ගියාට පස්සේ සර්වචන්නාංග පණිවිඩ 10ක් කරලා 10 වෙනි පඩේ සාපදේ පණිවිඩේ සාර්ථක වුණාට පස්සේ කිඹුල්ලප්පුවට වැඩියා. වැඩිලා දෙවෙනි දවසේ වෙනකොට අර ඊගාවට යාන්තම් බලාපොරොත්තු තියන තුන අංකුරය තමයි රාහුල භද්‍ර කුමාරයන් වහන්සේ උන්වහන්සේ සර්වචන් වහන්සේ මාලිගාවට මේ පන්සල් කරගෙන ගිහිල්ලා පැවිදි කරා. පැවිදි කරාට පස්සේ සුද්ධෝදන රජුවන්ට රජ පෙළපතක අවසාන පුරුක වශයෙන් ඇතිවෙච්ච සංවේගයේ මෙතකයි කියලා නෑ. ඊට පස්සේ සරුවචනාන්ති ඉදිරියට ගිහිලා මතක් කරා ස්වාමීන් වහන්සේ මම මේ අප්පා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට මම මේ මතක් කරන්නේ අනේ අඩු ගානේ මට වරයක් ඕනයි කියලා. ඉතින් සරුවත්තරන්සේ කිව්වා හොඳයි මහරජා කැමති වරයක් ගන්නයි කියලා. ඉතින් මම වරයක් ඉන්නවා ඊට පස්සේ කවදාකවත් අම්මා අප්පා කැමති නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා. එදා පටන් අද වෙන මේ ශාසනයේ පවතින දෙයක් තමයි ඒ දීමාපියන්ගේ අවසරය ඕනේ. කොච්චරසේ නමුත් සුද්ධෝදන රජුන්ට ඇතිවෙච්ච පාඩුව සංසිඳුනේ නැහැ. සාදුද්ධෝදන රජු කොහොම නමුත් නායකාරයෙක් නොවන විදිහට සර්වඥාන් වහන්සේ වැඩවා පැමිණලා පළවෙනි දෙවෙනි දවස් වෙනකොටම සෝවාන් කළා ඊට පස්සේ අනාගාමී අරිහත් මඟපිළිවෙලින් පිරිනම් පාන දවස් 7කට විතර ඉස්සර වෙනකොට රහත් කරන තරම් සර්වඥාන්සේ කෘතවේදී වුණා ඥාතත්ත්ව සංග්‍රහයේ. ඒ රජපෙළපත පිළිබඳව විශාල ඉගයක් තමයි ඇති වෙන්නේ. සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ ඇමති මණ්ඩලය රැස් වෙලා කල්පනා කරා පුතෙක් නැහැ පුතාට පුතෙක් නැහැ. ඒ නිසා සුද්ධෝදන රජුගේ પરම්පරාවේ බුද්ධෝදන, සුක්ඛෝදන, අමිතෝදන, දෝතෝදන, සුක්ලෝදන කියලා පස් දෙනෙක් සහෝදරයෝ හිටියා. දැන් මේ ලොකු අයියා තමයි සුද්ධෝදන, ඊට පස්සේ සුක්ඛෝදන. දැන් සුක්ඛෝදන රජුගේ තමයි ඊගාවත ඒ සහෝදරට තමයි රජකම යන්නේ. එතකොට ඒ ඇත්ත නැති වෙලා. ඒ ඇත්තට හිටියා අනුරුද්ධේ මහානාමී කියලා දරුවෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට දැන් ඔන්න රාජ නීති අනුව රජකමට යනවා. ඉතින් මේ දෙන්නට තීන්දුව කරා එක්කෙනෙක් නැහැ. ඒකෝට තවත් ප්‍රශ්නයක් තමයි ශාසනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ශාක්‍ය වංශය කිව්වහම ලෝකෙටම මුදුන් මල් කඩක් වෙලා ශාක්‍ය ශ්‍රී මුනිඳුන් වහන්සේගේ වැඩපිළිවෙල. ඒ ශාක්‍ය වංශික මහා නම්බුකාර జాතිය කෙසේ නමුත් එයත්න්ට පවුලක් වශයෙන් තීන්දුව කරන්න උනා එක පවුලකින් එක එකක් ශාසනයට පූජා කරන්න ඕනේ. ඒක සාසනික ඉල්ලීමක්. අනිත් එක දැන් මේ සුක්ලෝදන પરම්පරාවේ ඇති වෙච්ච එක දැන් රජකමටත් එක්කෙනෙක් ඕනේ. දැන් දෙන්නට දෙන්නෙක් ඉන්නවා අනුරූපේ මහානාමය කියලා. මේ දෙන්න තීන්දුව කරගත්තා එක්කෙනෙක් දැන් අපි පැවිදි වුණා එක්කෙනෙක් අපි රජ වෙමු. මේ දෙකම දෛවෝපගතව ගමිනෙච්ච ඉල්ලින් දෙක. ඊට පස්සේ මහානාම රජුරෝ ටිකක් කොයි එකකටත් වගේ මහානාම කුමාරය කොයි එකකටත් සෝත්තු කෙනා. එයා කිව්වා එහෙනම් මම මේ පැවිදි වෙන්නම්. ඒක මේ අල්පේච්ඡ වූ වැඩක්. තාමත්ම ලද දෙයින් යැපෙන්න ඕනේ සාමාන්‍ය කියනවා මේ බාලදක්ෂ ව්‍යාපාරේ වැඩක්. සර්වඥානේ මොනම දෙයකින්වත් අපිට මේ සුඛභෝගී දේවල් පොරොන්දු වෙන්නේ නැහැ. පොරොන්දු වෙන්නේ පාංශු කුල සිවුරයි, පින්ඳ පාත පාත්‍රෙයි, පාත්‍රයට ලැබෙන පින්ඳ පාත ටිකයි, ගස්මුල දුක්ඛ මූල සේනාසන ආරණ්‍යගත ජීවිතයයි, කුචිමුත්ත බේ සජ්ජයි පමණයි. ඒ නිසා අනුරුද්ධ කුමාරෝ කියලා කියන්නේ කවම කවදාකවත් නෑ බෑ කියන දෙක ඇහිලා හැදිච්ච කුමාරෙක් නෙවෙයි. ඒ තරම්ම පින් පිරිච්ච කුමාරයෙක්. ඉතින් මෙයා ගිහ එහෙනම් මම රජකම කරන්නම්. අනුරුද්ධ කුමාරෝ පාර ගත්තා පැවිදි වෙන්න. පැවිදි වෙන ගිහලා අනුරුද්ධ කුමාරෝ කිව්වා මේ රජකම කිව්වට ඔය සුකුමාර ජීවිතයක්ම ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. එදා පැවතිච්ච රජකම හැටියට රජුරෝ සීසාණ්ඩක් වෙනවා. කුමරු අත්පිටුව පාළු වෙන්න දෙන්න බෑ. ඒක සේරම බලාගෙන යන කරන්න ඕනේ කියලා. ඒක අනුරුද්ධ කුමාරෝ අනේ එව්වනම් මට මම රජකම දෙකට මේ සිංහාසනේ ඉන්නම්. ඌව කරන්න එහෙම කරන්න බෑ අපි මේ අපිට ගාරණේ මොකද අපේ කීමක් ඒ නිසා ඒකෙත් සතු බලන වැඩ රාජනියෝග ක්‍රියාත්මක කරන වැඩ සීසාන වැඩ කරන්න වෙනවා ඊට පස්සේ එහෙනම් මල්ලි රජ වෙන්න මම මහාන වෙන්නම් කිය. අන්න ඒ වගේ මේ ට්විප් එකක් හදනවා වගේ නැත්නම් පොට්ට ජහන්ස් කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි දෙන්නට දෙක විමුණේ. ඊට පස්සේ අංකුද්ද කුමාරෝ පැවිදි වෙන්න ගියා මහානල් කුමාරෝ රජ වුණා. ඒ එවැනි සුකුමාර ජීවිතයක් ගත කරපු අනුරුද්ධ කුමාරයෝ පැවිදි වෙලා මේ රහත් වෙන්න ඉස්සලා එතුමට ලෝකේ තේරිච්ච හැටි මේ. එතුමා ඉතෙක් කල් හිතුවේ පොහසත් කියලා කියන්නේ පින්වන්තයි කියලා කියන්නේ වාසනාවන්තයි කියලා කියන්නේ මහිච්ඡතාවය කියලා. බොහෝ දේවල් සැප සම්පත්තිය. නමුත් මේ ඒ චේතියේ සුවිරති කියන විදිහට ඉචීටි ඉන්නකොට ඌපකට්ටෝ අපමත්තෝ සල්ලේකෝ පැත්ත වෙලා විවේක වෙනකොට තේරෙනවා මේ දේවල් එකතු කරගන්නවයි කියලා කියන්නේ පුදුමාකාර හිරගයක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් Taman ඉන්න හිරගේ තායා කර කර පිත්තලමඩු බැඳ බැඳ බැඳ ඒ වගේ තියෙන සරණේරු ලොක් පිරිසිදු කර කර පිරිසිදු කරකට ලොකු ආඩම්බරයකින් කියන මම ඉන්නේ ලොකු හිරගයක කියලා. ඒක තමයි සායම් කර කර ඉන්නේ. ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඕප කර කර ඉන්නේ. මේකට කරන මේකෙන් කරන බන්ධනේ දිහා බලනකොට ඉරගයක්. නමුත් මේ අල්පේච ජීවිතේ ඊටාම ඉච්ඡ කියන කැමැත්ත අල්ප වූ අඩු ආසාවක් සහිත ජීවිතය ඇති කෙනාට විතරයි මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය. මෙන්න මේක දැනුණාට පස්සේ තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතුනේ මේක ලෝකයාට එන පුරුද්දට හැබැයිද පැවැත්මට අනු වෙන චින්තනයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම පුරුෂ චින්තනයක් නෙවෙයි මහා පුරුෂ චින්තනයක් කියලා පැවිදි ජීවිතය නැත්නම් බුද්ධ පණිවිඩය නැත්නම් බුද්ධ ධර්මයේ පිටු කරන දක්වනකොට උන්වහන්සේට වැටහුනේ අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස අල්පේච්ච කෙනාට මයි ධර්මය කවදාකවත් මහිච්ච කෙනාට නෙවෙයි. නමුත් සුද්ධ වශයෙන් කියන්න පුළුවන් ලෝකායත සෑම ශාස්ත්‍රයක්ම ලෝකායත සෑම ශිල්පයක්ම ලෝකායත සෑම පිළිගැනීමක්ම මහිච්ඡතාවය මතයි තියෙන්නේ. මේ තීනකට වඩා සැප සම්පත් සහිත සැප සම්පත් බලාපොරොත්තු නැති බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන හයේ උන්නෝව වැඩි කර ගැනීමටයි අපි මේ තේරම ශිල්ප ඉගෙන ගන්නේ. ඔත් මේ තේරම උදේ ඉඳලා හැන්දානකම් කල්පනා කරන විතක්ක කරන තා විතක්ක කරන්නේ විචාර කරන තා විචාර කරන්නේ වැඩියෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දහක ලබා. නමුත් මේ මහා පුරුෂයාට ඇතුලේ මහා පුරුෂ විතක්කේ තමයි අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඒ නිසා මේ රැල්ලේ මේ ගැල්නේ මේ හැල්නේ යන කෙනාට කවදාකවත් ධර්ම වටහා ගන්න අමාරුයි. ඒ නිසා ඒකට සිද්ධ වෙනවා ඒකේ ආකල්පමය දෘෂ්ටිමය වෙනසක් ඇති කරගන්න. එහෙම නැතුව මේ මහිච්ඡතාවයට පහඳින ගමන් මහිච්ඡතාවයට උදෙන්ලා හැඳ වෙනකම් වැඩ කරන ගමන් ඒ අල්පේච්ඡතාවයට ගැලපෙන ධර්මයක් අවබෝධ වේවා කියන එක මගෙන් පිටහට බලාපොරොත්තු වෙනවා වගේ. ආවන්ගේ අං බලාපොරොත්තු වෙනවා වගේ. නිසා කවදා හෝ අපි බාහිර වස්තු සම්බන්ධයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වුණත් නැතත් අල්පේක්ෂතාවයේ මූල ධර්මයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න වෙනවා. අන්න එතකොට මේ ජීවිතය පොල්විට පහ ගන්නවා වගේ දෙපැත්තෙන් මේ පැත්ත පාගනකොට ඒ පැත්ත උඩ යනවා ඒ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා අල්පේක්ෂතාවයට හිත තියෙනවා මහිච්ඡතාවයට වැඩ කරනවා. පුදුමාකාර දෙලොවක් අතර හිරවිල්ලක් සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ යෝගාවචරයට විතරයි. පූර්ණ කාමභුවිය ගත කරන කෙනාට නිවැරදි බණ අහන්න කැමැත්තකුත් නැහැ, අහන්නෙත් නැහැ, අහන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මෙහි ඇති තර්කයක් වැටහෙන්නෙත් නැහැ. ඒත් මහිච්ඡතාවයෙන් ඉපදලා මහිච්ඡතාවයට වැඩ කරලා මහිච්ඡතාවේ මැරලා යනවා. ඒ වගේම සෝවාන් වෙච්ච රහත් වෙච්ච යත්තන්නේ මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. එයාට දන්නවා ලෝකයේ ජනගහණයෙන් 99.999ක් මහිච්ඡතාවයට වැඩ කරත් ඒක වැරදි නම් වැරදිමයි. ඒක පිළිබඳව දෙතාවර භාවයක් නැහැ. හොඳටම අල්පේච්ඡතාවයේ මූල ධර්මයක් වශයෙන් නෙවෙයි ඒක ප්‍රතිපදාවක් වශයෙන් සහ සමාජ සාක්ෂාත් කරන්නේ වශයෙන් මේකට ගිය කෙනාට ප්‍රශ්නකුත් නැහැ. නිසා යෝගාවචරය ඉන්නේ මේ රෝල් දෙක මැද ඇඹරි ඇඹරි තමයි. ඒ කියන්නේ භාවනාවට බහපු කෙනා. ඉතින් ඒක නිසා අර පූර්ණ මහිෂ්ඨතාවයේ හිරපැත්තන්ටත් වඩා නැත්නම් අල්පේච්ඡතාවයට ගොඩනගන ගොඩ වෙච්ච කෙනාටත් වඩා අනුකම්පා කටයුතු කරනකයි ඉන්නේ යෝගාවචරය. ඒක නිසා අල්ලගුවත්තත් නැති, පය ගහගුවත්තත් නැති අත්මැද මේ නැත්තඳ මේ ධර්මයේ ආරක්ෂාව, කල්යාණ මිත්‍ර ඇසුර, එහෙම නැත්නම් ලැබිය යුතුයේ අනුග්‍රහ නොලැබී ගියොත් හරි වෙහෙසකට තත්ත්වකටපත් වෙනවා. ඒක නිසා සරුවත්යන් වහන්සේ දැනටමත් යෝගාචර තත්ත්වයටපත් වෙච්ච ඇත්තන්ද මේක මේ දෙකට දෙතාවර වෙච්ච මේ தত্ত্বය ප්‍රායෝගික ඒකාග්‍ර භාවයක නැත්නම් ප්‍රායෝගික තේමාවකට අරගෙන දෙන්නයි මේ කොටස මේ කාරණා නැවත සංඝයා වහන්සේලාට දේශනා කරන්නේ. ඉතින් මේක මම දැන් මේ සූත්‍රය මම ගොඩක් කිව්වේ පැවිදි වුණාට පස්සේ මේ වගේ සූත්‍රයක් මම ජීවේ ඉන්න කාලේ කියෙව්වා නම් මට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. මේ කියන කාරණා අපිටද මේ කියලා දෙන්නේ නැත්නම් ඉතින් මම ඒක ජීවේ කරනවා කරනවා සංඝයා වහන්සේලාට නෙවෙයි ඒක නිසා අපිට වැඩක් නැහැ. මේ කතා කරන්නේ හැමදැනම අපිච්චත්තායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡත් භික්කවේ කියන කතා නිසා අපි පූර්ණ සමාජිකත්වේ නෑ. ඒ නිසා අපිට මේකේ කර්ම තේරුම් ගන්න වැඩක් නෑ. මේ පාලි කියවල අපිට වැඩක් නෑ. ඒ නිසා අපි හරි කාලකන්නේ පව් අපිට මේක වැඩක් නෑ කියලා හැමදාම ඉතින් අර උඩ තියෙන වටිනා හඳ දිහා බලන බිම ඉඳලා කිඳේ ගන්න කෙනෙක් වගේ මේ සූත්‍ර කියවනකොට මට දැනෙන්නේ මහා වෙන් වෙච්ච කොටු වෙච්ච තනි වෙච්ච තත්ත්වයක්. ඒ මොකද මේක මට නෙවෙයි කියලා තියෙන්නේ. මේක ඇත්ත තිබුණත් නැති තිබුණත් මට ඒකට සාමාජිකත්වේ නෑ ඒක. මේ බුරුම ගියාට පස්සේ මට මතකයි බුදුදාරම ස්වාමීන් වහන්සේත් හම්බෙලා මම කීප තවක් අහලා තියෙනවා ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර කියලා කිව්ව වැඩේ මොකද්ද? අපි තාම එක නෑනේ. අපි මේ දාන ගොඩ ඉඳගෙන වතුර පීනන දේවල් පිළිබඳ පොත් කියලා කිව්ව වැඩේ මොකද්ද? වතුර වල බහලා නෑ. ඉතින් දන්නා බමණින් ඉතින් ස්වාමීන් වහන්සේලා කියනවා නෑ නෑ ඕක ඉතින් සංඝයාට ගියනවත් යෝගාවචරත්තන තමයි කියන්නේ කියලා කොහම වුණත් ඒ පල්ලෙහා මන්ත්‍රණින් නැත්නම් කුකුහක් හීනමානයක් අහකට විතර බහල වෙනවා අපිට නෙමෙයි කියන්නේ කියලා. ගුරුමේ ස්වාමීන් වහන්සේලා මේවා කියලා දෙනකොටත් නිතරම අන්නේ හීනමානෙ නැතිකරන්න අර්ථ කතාවක් දෙනවා සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කාටත් බික්කු කියන නම ගැලපෙනවා. දැන් කාලේ හැටියට කියනවා නම් සංසාර බය දන්නේ නැති සංසාර බයෙන් ගැලවෙන කටයුතු කරන ඉතින් පැවිද්දටවත් බික්කු කියන්න වටින්නේ නැහැ මේ වැඩ කරන්න නැත්තම්. ඒක හැබැයි කියන්න හොඳ නැති වචන. මේ දේවල් කියන කෙනාගේ සෞඛ්‍යයට හොඳ නැහැ. නමුත් අපිට අනිත් පැත්ත ගන්න පුළුවන් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවෙන කටයුතු කරන්නා වූ අබුත් අබෞද්ධයාට භික්ෂුව කියලා කියේ. ඒ මොකද ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඔය ප්‍රශ්නමටම බුදුරජාණන්සේ කටහඬ බික්කවේ කිව්වේ. එක්කෙනෙක්වත් සම්ප්‍රදාන කුල පැවිද්දක් කරගෙන දුන්නේත් නැහැ. උපසම්පදා වෙලා හිටියෙත් නැහැ. නම හොඳටම දන්නා උපස්ථාන කරන කාලේ මේ පස්සේ නාම කටයුතු කරන්නේ සංසාර බයෙන් ගැලවෙන්නයි. සංසාර බයේ බය දක්නා සුළුයි කියලා. ඉතින් ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් අන්න එවැනි අෂ්ටකතනයක් ලබා ගැනීම වටිනවා. නමුත් මම දැන් භික්ෂුවක් වශයෙන් මට මතක් කරන්න පුළුවන් මෙන්න මේ අල්පේක්ෂතාවයේ තමයි භික්ෂු ජීවිතයේ තේමාව. මට විනය උගන්වපු ඒ ග්‍රීක ස්වාමීන් වහන්සේ එක වෙලාවකදී කිව්වා මේ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන සරුවත්යන් වහන්සේ විසින් අනුමත කරන ලද මේ මූලික ද්‍රව්‍ය කිසිම දෙයකට කිසිම දෙයකට ගිහියෙක් කන්න කරන්නේ නැහැ. ඊයන ප්‍රයෝජන ඇති මොනම දෙයක්වත් භික්ෂුවකට අත්‍යවශ්‍ය කාරණා වශයෙන් පෙන්වන්නේ නැහැ. අපිට තියෙන මේ තන තන වැටලා තියෙන සිවුරක්, කැලිය වලින් අහුලගත්ත සිවුරක් දැක්කට කවුරුවක්වත් හොරකම් කරන්න ගන්නේ නැහැ. ඌගේ පාංශුකුල සිවුරක් තියෙන්නේ. ඒක මේ අතුනේ මෙතන ඉඳලා හිඟන්නේගේ ගෑලි මුට්ටු කරලා ගත්ත දෙදි කැලක් වගේ. ඒකම හිඟාගෙන ගිහිල්ලා ආපු කැම ටිකක්. උන්ට හිඟන්න ගන්න කබල පාත්‍රේ හන්දියක් තියලා හන්දියක තිය ගෑනේ කවුරු කොහොරකම් කරන්නේ. කොහොරකම් කරලා ගිහි උඩදී වැඩක් නැහැ ඌ. ඒ වගේම රුක්ක මූල සේනාසනයක් ශූන්‍යාගාරයක් කැලයක් කාගවත් මේ ඊර්ෂ්‍යාවට කෝපයකට මානයකට ලක් වෙන්නේ නැහැ. කුතුමුත්ත බේසජ්ජයක් කවදාකවත් ලක් වෙන්නේ නැහැ. එයින් එපිටට අපි ආඩිය තිබ්බ ගමන් ඉන්නේ ගිහියන්ගේ අයිතිවාසිකම් සහ අපේ අයිතිවාසිකම් අතර ගැටුමක් ඇති වෙනවා අපි කියන්නේ පැවිද්දා. ඒ නිසා අල්පේච්ඡ භාවයේ නම් විචු ජීවිතයේ මුල සිට අග දක්වාම සඳහන් වෙලා තියෙනවා. අවතන් සඳහන් කරලා තියෙනවා. පරපටිවද්දා මේ ජීවිකාදී වික්‍රේ අභින්නම් පච්චවෙක්කි තබ්බා. අපේ මේ ජීවිතේ ඒකාන්තයෙන් අනුහා බැඳිච්ච ජීවිතයක් බව නිතර මතක් කරන්නේ කියලා. ඉතින් මේක අමාරුයි ඒ ගිහි කෙනෙකුට ඒ ධර්මයේ ඒ තාලෙන්න තේරුම් ගන්න. නමුත් අපි මේ දහවනා වැඩ පිළිවෙලට ආවොහම අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන දෙන කැමැකින් යැපෙන්න. ඒ දෙන පාසු කණ්ඩකෙන් යැපෙන්න. එතකොට අනිවාර්යයෙන්ම අල්පේච්ඡතාවයකට අපි එකඟ වෙන්න වෙනවා. මෙන්න මේ අල්පේච්ඡතාවය මේ විදිහට සරුවච්චන් වහන්සේගේ අනුශාසනාවක් නොවුනා නම් අපිට හිතන්නේ මේ නැති බැරි කමට කරනවා කියන්නේ. මොංජල් කමට කරනවා කියලා, බය ආදු කමට කරනවා කියන්නේ. මොකද සරුවච්චන්හන්සේ පෙන්ලා දීලා තියෙනවා අපි යහවසක් මතක් කරගත්ත විදිහට කොච්චර සුඛෝපභෝගී වස්තු තිබුණත් මේ අල්පේච්ඡ වූ වස්තුව තරම් සැපයලවන නිවනට බර වෙච්ච තවත් ක්‍රමයක් නැහැ. ඒක නිසා අල්පේච්ඡ මහේච්ඡ කියන දෙකෙන් ලෝකයා එක්ක වාද කරනකොත් අනිවාර්යයෙන්ම දිනන බහුජන මතයට යන ලෝකයේ පිළිගත් සම්මතය තමයි මහේච්ඡතාවය. සත්‍ය බව තින්නේ නැහැ. සත්‍යයේ කවදාකවත් මහේච්ඡතාවය පවතින්නේ නැහැ. පවතින්නේ අල්පේච්ඡතාවෙම. මේට අමතරව තව කියන අත්‍රිච්ඡතාවය කියලා. අත්‍රිච්ඡතාවය කියන්නේ භයානක රෝගයක් කොච්චර ලබනත් වන්දකම්. ඊට වැඩිය තව ටිකක් ඉල්ලනකම්. ඉතින් අල්පේච්ඡතාවයේ අත්‍රිච්ඡතාවයේ මහිච්ඡතාවයේ කියන්නේ ඉච්ඡස්තේ කැමැත්ත තියෙන විවිධ රෝග. ඒක වඩාම හොඳ රෝගය තමයි අල්පේච්ඡකම. ඉතින් අපි ඒකට වෙලා ගත්තා. කෙසේ නමුත් සර්වඥාන්සේ මේ සංඝයා වහන්සේලාට මේ විතක්කාට සඳහන් කළා. අද මේ වාසුකා කරගත්ත පාඩියෙන් ඒක පිළිබඳව විවරණයක් කරන්න ඉඩ සපයා ගන්නවා. අපිච්චසායම් බේක්කවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡසායති ඉතිකෝ බනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං මානේ මම විසින් මේ ධර්මය අල්පේච්ඡන් සඳහාය මහිච්ඡන් සඳහාය නොවේයි කියන ලද්දේ කුමක් අදහස් කරනවාද නැත්නම් කුමක් කොමන විස්තරයක් මේකේ තියෙනවයි කියලාද මම මෙහෙම කිව්වේ කියලා සර්වතන් වහන්සේම මේ ප්‍රශ්නය සංඝයා වහන්සේ විසින් ඇසී ප්‍රශ්නයක් සර්වතන් වහන්සේ විසින් කත්තුකම්මිතා ශීර්ෂයේ උත්තර දීමේ ශීර්ෂයෙන් නගන ප්‍රශ්න. මහණනි මම සර්වඥන් වහන්සේ විසින් මේ දේශනා කරන ලද අල්පේක්ෂතාවය හොඳය මහේක්ෂතාවයේ ධර්මයේ නැති කියලා අදහස් කරේ කුමක්ද? ඒ කුමක් අරමුණු කරගෙනද මේක දේශනා කරේ කියන වචනේ සර්වඥන් වහන්සේ අහලා ඒකට දෙන උත්තරේ නැත්නම් අපි කියන්නේ අර්ථකතාව තමයි ඉද දීක්කවේ බික්කෝ අප්පිච්චෝ සමානෝ අප්පිච්චෝති මං ඥානෙයොන්ති නෛච්චති මෙතනදී මහණෙනි එක මහ භික්ෂුවක් ඉන්නවා මේ බණ අහලා ඊ타ත්ම Tamange තුනේ මහේච්ඡ ගති නැත්නම් ගිහි ගති අතහැරලා හොඳට අල්පේච්ඡ ගති පුරුදු කරගෙන ඉන්නවා නමුත් ඒ භික්ෂුව අල්පේච්ඡ භාවයෙන් පරිපූර්ණත්වයට යන්නේ මම අල්පේච්ඡයි අනුන් දැනගැනින්න දැනගන්න නැත්නම් හොඳයි කියලා කල්පනා කරන දවසේ කියලා කියනවා. මොකද මේ සාසනේ ප්‍රඥාව කියන්නේ. අල්පිච්ච අපිච්චෝ සමානෝ අප්පිච්ඡෝති මං ඥානෙයොන්ති इति නෛච්චති අල්පේච වූයේ නමුත් මම අල්පේච්‍යයි රට්ටු දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ඒ ස්වභාව ධර්මයේ තියෙන ඒ දෙකට දෙතාවර වෙච්ච ගතියට සාසනික ප්‍රඥාවෙන් දෙන උත්තරේ මේකයි. සම්පූර්ණ අල්පේච්‍යව ගත කරාට කිසි කෙනෙක් මාගේ අල්පේච්ඡ භාවයේ නොදනියවා කියන අදහසින් තමයි හැසිරෙන්නේ. මෙතන තමයි අල්පේච්ඡතාවයට යන එකත් ස්කවුට් කැම්ප් වලට යනවා එහෙම නැත්නම් අපි හයික්ස් යනවා පික්නික් යනවා කියන එක කෑකෝ ගහගෙන කරන්නේ. අපි බාල දක්ෂෝ කියලා ටයි ගහගෙන කෝඩ් ගහගෙන මෙඩල් ගහගෙන කරන්නේ. සර්වඥාන්ත මතක් කරනවා හොඳ බාල දක්ෂයෙක් කියන්නේ. රටුත් එක්ක ඉන්නකොට බාල දක්ෂකම පේන්න ආරින්න. ඒ සඳහා උඹ ළඟ විශේෂ ඥානයක් ඕන. ඒක තමයි සාසනික ඥාන. ඒක තමයි ලෝකේ නැති එක. ලෝකේ තියෙන කොයි දේ ඉස්සිස් කියලා උස්සලා පෙන්වන එකයි කරන්නේ. මේකේ අමාරුම ලෝකයට හිතා ගන්න බැරි නිස්සරණයට බර ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාවට බර ආර්ය අෂ්ටාංගයට බර අමාරුම ප්‍රතිපදාව ක්‍රියාත්මක කරනවා නමුත් ඒක රට්ටු නොදනීවා රට්ටු නොදකීවා කියලා ඒ සඳහා විශේෂ ඥානයක් තියෙනවා ඒ නිසා විශේෂ හමක් පොරව ගන්නවා පිටින්. ඉතින් මේක ඕන තරම් කියන්න පුළුවන් වංචාවක්, චාටුවක්, විතර රට රැවටිල්ලක් කියලා. නමුත් සර්වඥාන්සේ දන්නවා කරන අයට තේරෙයි එහෙම නැතුව ඒ පිටහම ගලවලා ගියොත් අම ගහපු වැක්තියෙකුට දෙනකට එළ දෙනකට මොන්නම තැනකවත් ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. උඩ හිටියොත් ඇටමැස්සවන්නේ. වතුරට ගියොත් මාළු කොටනවා. උලගේ බා වුණත් දන්න. ඒ නිසා යෝගාවචර tattete යනකොට අල්පේච්ච වෙනකොට ඒ හැම ගහක් දෙනක් වගේ හැම පැත්තෙම කෙනෙහිලි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පිටින් හැම පොරව ගන්නවා අල්පේච්ච බව අනු නොදනීවා කියලා. මෙන්න මේකයි අල්පේච්ච කියලා කියන්නේ. ඒ නිසා සාමාන්‍ය තර්කයට අහුවෙන ලෝකඥානයට අහුවෙන අල්පේච්ඡතාවය මේකේ අයන්න අයන්න වගේ බාලාංශ පන්තිය. පොංගා පුරුදු කරන්න ඕනේ අල්පේච්ඡ වෙලා අප්පිච්ඡෝතිති මං ඥානෙයන්ති අප්පිච්ඡෝති මං ඥානෙන්ති इति නෛච්ඡති මම අල්පේච්ඡ බව කාටවත් වැටහෙන්නේ නැත්නම් හොඳයි කියලා අල්පේච්ඡකමක් ඇති කරගන්න. ඒක ඉතින් මහේච්ඡකමට බොහොම සමානයි. උපමාවක් විදිහට කියනවා නම් තමන් උපමාවත් එක පටලවා ගන්න යන්න එපා මම උපමාවක් අතින් කියන්නේ තමන් ගන්නවා ප්‍රතිපදාවක් කොල්ලෙක් පැත්තේ මං කියනවා නම් කියන්නේ මම ඊට පස්සේ පාටි වලට ගියාට බොන්නේ නැහැ. ප්‍රශ්නාලු කන්නේ නැහැ. එනකම් පාටි යන්නේ නැහැ. ඉතින් ඔහොම ඉඳ ගියාම ඉතින් අනන්තවත් අපේ යාළුවෝ සහෘදයෝ එයත් අපේ තියෙන මේ සහෝදරකම පෙන්වන්න අපේ තියෙන සමගිය පෙන්වන්න බොහෝ විට ඒ වගේ සංభాෂණ වල ඇති වෙනවා. ඒවට ඉතින් සාමාන්‍ය ගෙවල් දොරවල කනවට වැඩිය දීන જાති, රස කැවිලි જાති, මස් මාංශ රස කරගන්න. ඉතින් එහෙම එකට අල්පේච්ඡතාවය පිළිබඳ හැඟීමක් ඇති කෙනා ගියාට එයා උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ ගෙදරදී කන කෑම වෙන වෙලාවට කෑම ටිකක් ගන්නවා. එහෙම නැතුව මේ අර අවස්ථාව හම්බුනට කාපිගේ ඇටෝම් ගෙදර ගියා වගේ කන්න පටන් ගන්නෑ. අරසා වෙන නමුත් යාළුවා ඇවිල්ලා කියනවා මස් ටිකක් කන්න ඕනේ, බොන්න ඕනේ. ඕ ඒ හොඳ වැඩේ වා කරගෙන කලින් හරිම කෙරෙන්න ඕනේ කියලා නොකා වචනෙන් වේද. මෙන්න මෙතනදී අවශ්‍ය කරන ඥානෙ කවදාකවත් පොත්පත් වලින් ගන්න බෑ. කවදාකවත් දෙන්නේ බාටි කියන කටියෙන් අහලා දැනගන්න බෑ. Taman දැනගන්න ඕන එකෙන් බේරලා කටයුතු කරන්න. එහෙම කරනකොට අනන්ත අප්‍රමාණවත් ඒ සිතුරාට කියන්නේ කියන දේවල් කියනවා නම් ඥානවන්තයාට කරන්න පුළුවන් උපක්‍රම තියෙනවා. කරන කරන යනකොට දෙකක් තුනක් මෙහෙම යනකොට Taman තේරෙන පටන් අර ගන්නවා. මේ පිස්සංගොඩුවකට ගිහිල්ලා අපි නම් පිට නැහැ කියන එක හරියන්නේ නොයා ඉන්න එකම හොඳයි කියලා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉස්ලාම දවස්වල අපි අර බුරුදු තාලෙටම යනවා එනවා ඒ වයිදී සම්බන්ධ වෙන ප්‍රදේශ නැත්නම් අපි අනාගන්න ප්‍රදේශ ටික ටික ටික ටික අඩු කරන යනකොට එහිමීට නොයාම ඉන්න පුළුවන් තැනකටපත් වෙනවා. හැබැයි එතකොට අනිවාර්යයෙන්ම අර අපිත් එක්ක මෙතෙන් දිවෙන් දිව ගාන හිටපු යාළුවෝ নানা ආකාර කටකතා নানা ආකාර කිනහිලි බස් নানা ආකාර එනම් පද කියන්න පටන් ගන්නවා. කවදාකවත් පත්‍ුත්තර දෙන්න යන්න එපා. කවදාක ප්‍රතිඋත්තර දෙන්න යන්න එපා. උඩුවයි පොදුව කහලා yes කියලා පැත් කරලා නිකන් ඉන්නේ ඒක. ඒකට නතර වෙන්නේ නැහැ. අපි පත් උත්තර දෙන්න කිව්වොත් නම් ගහනවා වැටෙන්නම ගහනවා. කරවන ඉන්නකොට නෝන්ජලයි කියලා බයින්න බලන්න. ලැබීම නැහැ. ඉහළ දුන්නා කන්න පුළුවන්කම නැහැ. ඔයකින් කාලා කන්නකොට මොකද කරන්නේ ඉතින් අපිට ලැබීම නැත්කමනේ කියලා. පස්සෙන් පස්සට යනවා මිසක කවදාකවත් ඉස්සරහට පනින්නේ. උපමාවක් හැටියට කියනවා නම් කුරුළු පිටහට ගින්නට ලං කෙරුවොත් ඒ කුරුළු පැහැට කවදාවත් ගින්න දිහාට පණින්නේ උණු වෙයි උණු වෙයි පිච්චි පිච්චි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පැකිලි පැකිලි පැකිලි පැකිලි පස්සෙන් පස්සට යනවා නයිලොන් නූල් කලක් ගින්නට ලං කරුවත් ඒකයි ඒ කවදාවත් ගින්න දිහාට පණින්නේ අනේ මේකෙන් මම දැවෙනවා පිච්චෙනවායි කියලා ගින්න අල්ලන්නේත් නැහැ උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන්න පටන් ගන්නවා ආ මේ ගතිය අම්මා අප්පා නම් කවදාකවත් අපිට කියලා දෙන්නේ මොකද අම්මලා තාත්තලා දන්නේ නැහැ අල්පෙච්ච භාවය අල්පේච්ඡ බව රට්ටු නොදනීවා කියන මූල ධර්මය අහලත් නැහැ. ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා අල්පේච්ඡ වෙලා නැදී ඒ අල්පේච්ඡ බව රැකගන්නම් පිටින් කට්ටක් තියෙන්න වෙනවා. අප්පිච්ඡෝති මං ඥානේ යොන්ති इति නයිච්ඡති. මගේ අල්පේච්ඡ බව දැනගන්න නැත්නම් හොඳයි කිය. මේක මං ඊයේ දැක්ක බණ කියනකොට බොහොම අමාරු ඒත්තු ගන්නලා දෙනවා. රට නැවිසීලන්තේ නිසාද වන්දන්නේ. නමුත් ਸਰවඥාන්සේගේ තියෙන ਸਰවඥතා ඥානය කියලා කියන්නේ මේ නව මහා අට මහා විතක්කම අල්පේක්ෂතාවයට දක්වලා පෙන්නනවා. මේක තමයි සාමාන්‍යයෙන් අට කතාවල කියන්නේ චක්‍ර කරකෝ කරකෝ කරකෝ කරකෝ පෙන්නනවා මේකේ තියෙන දර්ශනය. ඒක එක පාරකින් එක බණකින් එක රාත්‍රියකින් එක වරුවකින් සිදු වෙන්නේ බොහෝ වාරයක් සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ කිරීම වශයෙන් දෙවෙනියට පෙන්නනවා අල්පේක්ෂතාවයේ තියෙන අල්පේක්ෂතාවය කියන්නේ අල්පේච්ඡතාවය රට්ටු දැනගන්න නැත්නම් හොඳයි කියලා හිතන එක. අල්පේච්ඡ වෙලා අල්පේච්ඡ බව අනු නොදන්නවා නම් හොඳයි කියලා කැමති වෙන එක තමයි මේ කියන්නේ ඒකත් ඉච්ඡ කියන වචනේ මම පාවිච්චි කරන කැමති වෙනවා කියන එක කැමති වෙන්නේ නොදැන ගන්නවා නම් හොඳයි. මගේ මේ ගුණය රට්ටුන බැරි නුගුණයක් විදියට නේ. නොදැන ගන්නවා නම් හොඳයි. ඒ වගේම සන්තුෂ්ටෝ සමානෝ සන්තුෂ්ටෝති මං ඥානෙ යොන්ති කියන ඉච්ඡති. මෙන්න මේ අල්පේච්ඡතාවය ගියාට පස්සේ හමන හුරඳේ සතුටක් තියෙනවා. කොළවේ තද ගතියේ සතුටක් තියෙනවා. ඉන්නේ සතුටක් තියෙනවා ජලයේ සතුටක් තියෙනවා. ලෝකයා බලාපොරොත්තු වෙන්නේ මේ සතුට තියෙන්නේ කුසි වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලානේ. නමුත් මේ අල්පේච්ඡතාවයට කැමති කෙනාට අමුතු විදිහේ මේ ධර්මයේ වැටහීමත් එක්කම මේ වර්තමානයේ දැනට එළඹිච්ච දේ කියලා කියන්නේ පිළිච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. සම්සුද්ධි කරගතියක් දැනෙන්න පටන් ගන්නවා. සම්පත්‍ති කරගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවෙම ඉන්නේ නිකන් සතුටු ගතියකින්. ඒත් ලෝකයා බැලුවොත් හැම වෙලාවෙම ඉන්නේ ඌණ එක. එක භාවයක. අතිත්තෝ කාමදාසෝ. ඌනෝ අතිත්තෝ කාමදාසෝ හැම වෙලාවෙම හිරියක් යැත්තන තියෙනවා. අතෘප්ති කරගත්තක් තියෙනවා. කාමයට පහඳින ගතියක් තියෙනවා. අපේ ගෙදර මේක දිනනට අල්ලපු ගෙදර මේක වැඩි හොඳ එකක් තිබුණොත් ඉවරයි. එතනතු කඩේ යනකොට දැක්කොත් අලුත් මොඩල් එකක් ඉවරයි. අර තියෙන එක කොච්චර හොඳ වුණත් අනිත් එකට කැමතියි. ඒක නිසා අපි සතුට මට්ටමකටපත් වුණාට අපිට වැඩි යමක්කමක් ඇදියත් බොහෝම නිකට අල්ලේ තියාගෙන මූණ අට කරගෙන හෙන ගාච්ච සොම්පිට වෙන වගේ ධානය තීන් චරිචුකුලා. ඉතින් කතා කරන්න ගියත් කියන්නේ අනේ මේ මොනේ මෙච්චර කෙරුවට අරක නැතුණානේ මේක නැතුණානේ කියලා. ඒක අපිට අයියෝ ඔයගොල්ලෝ මේ අල්පේච්චකම දන්නේ නැතිනම් මම නම් අල්පේච්චයි මම නම් සතුටින් ඉන්නේ කියලා කවදාකවත් කියන්නේ නැහැ. ඒක නේනම් මටත් මෙහෙමනේ මගෙත් මෙහෙමනේ කියලා අර මොනවා හරි අර මනුස්සයා කියනකට උත්තරයක් දීලා අපිටත් අසතුටු වෙන්න කාරණා තියෙනවා නේ ওই වගේ අසතුටු භාවය ගැන අපිත් හරිම අසතුටුෙන් තමයි ඉන්නේ කියලා වගේ නිකන් ওই මලගෙදෙද්ද ගියාම මලගෙදෙද්ද වගේ මූණ හදාගෙන ඉන්නේ ආ නේ ඉන්දික ගන්නට මලගෙදෙද්ද කියලා hina වෙන්න නාකයි ඒ සාමාන්‍ය යුනිවර්සිටි ඉන්නකොට නිතරම කනගාටු වෙන එක දැකපුවාම කියන්නේ මම පොඩ්ඩ මූණ දීවංගෝ මල ගෙදරක් වෙලා තියෙනවා කියන්නේ. ඔය මූණ පොඩ්ඩක් දීවංගෝ අපිට මල ගෙදරකට ගෙනියන්නේ. ඉතින් නිතරම ඉන්නේ අඩාවැටි කියන චර්චුරු ගාගෙන. එහෙම චරිතයක් ගාවට ගිහිල්ලා කවදාකවත් අපි නම් ගතටින් ඉන්නේ අපි අල්පේච්ච වෙන්නේ කියලා කියලා වැඩක් නැහැ කලෙම නමලකේදී වතුරක් කරලා වැඩන්නේ. ඒ වෙලාවට ඒකෙ දෙට්ටි ගියාම තමනුත් කනගාටු භාවයක් පෙන්නගෙන මම නිතරම සතුටෙන් ඉන්න බව කවුරුත් දැන නොගනීවා කියන අදහසෙන් කටයුතු කරනවා. සන්තුෂ්ඨෝ සමානෝ සන්තුෂ්ඨෝති මං ඥානෙයොන් තීති නෛච්ඡති. මම නිතරම සතුටින් ඉන්න බව අනු දැනගන්නවට අකමැති මම. හරි අමාරුයි මේක මේ තීරුම් අරගන්න. නමුත් මම දෙන නිදර්ශනය තමයි මේ දූරියන් ගිරියක් වගේ ගත්තාම ඒ ධූරයෙන් ගෙඩිය ඇතුලේ ඉතාමත් මధుර වූ රසයක් තියෙන සමහරුන් නම් ඕක කැමති නෑ. ඒකත් නෝර පැත්තේ මිනිස්සු හරි කැමති. පල්ලා පැත්තේ මිනිස්සු එච්චර කැමති නෑ ධූරයෙන් වල ගඳයි කියලා බස් එකේ ගිනිනකත් බයි. ඒක ධූරයෙන් කොහොම හරියන්නේ නැති වෙන පිළි තියෙන. නමුත් මං කියන්න හදන්නේ එච්චර මිහිරි ධූරයෙන් ගෙඩියක් තියෙදුවක ලෙල්ල එහෙම ලෙවක આવොත් හත්ම කටුකයි. එනුනොත් එහෙම සාමාන්‍ය කෙනා අලියක්වත් ගන්න නැහැ කියලා ධූරයෙන් ගහක් කරින් වැටුනොත් අලියාගේ ඔළුවක් පුපුරනවා. ඉතින් ඒක එච්චර මිහිරි දේ වටේ තියෙන අර කට්ටකෙන් වහගෙන තියෙන්නේ ඒ මිහිරිකම ආරසා ගන්න තමයි. පිට නෑ ඒකට දෙන්නේ ගතියක් ඒ රෝගංගදී මිහිරියාව පිට නෑ. ඒක තමයි අපි කොච්චර සතුටින් ඇතුලෙන් පිළිච්ච ගතිය කොයි වෙලාවෙ හිටියත් ලෝකේ ඉන්නා තාක් ඉන්නේ අතෘප්ති කර වූ ඌනතාවයටපත් වෙච්ච මිනිසු නිසා Tamange සතුටේ උතුරන යන සතුට අනු නොදන්නවා නම් හොඳයි කියලා වගේ ආරස්සා කිරීමේ ශක්තියක් ඕන ඕක තමයි සාසනික ඥානය කියලා කියන්නේ. ඒත් ළඟට ගියාට පස්සේ තමන්ගේ මේ කොච්ච දාන සතුට පෙන්වන්න හොඳ නැහැ. ඒ වගේම මේ උඹලම කාලකන්ණි උඹල සාසනයක් කරන්නේත් නැහැ, භාවනා කරන්නේත් නැහැ, සිල් රකින්නෙත් නැහැ, සන්තුෂ්ඨකම දන්නෙත් නැහැ. ඒත් ඔබට ඕන වෙලා මදි කියලා ඒක හරියන්නේ නැහැ. ඒකමුත් වෙන්නේ අපි හසුක හදාගන්න එක. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන අපි తాවකාලිකව කොච්චර මේ සන්තුෂ්ඨව හිටියත්, යෝගාවචරයෙන් අතර හිටියත්, පඬිතයන් අතර හිටියත්, මෙතන අපණ්ඩිතයන් සමග අත්‍යුක්ති කරමින් සුත කනන්ද ගැටෙන්නේ. අන්නේ ගතනේ తాවකාලික මොහොතෙන් අලුතෙන් කර්ම රසන වීම පිණිස අලුතෙන් ප්‍රශ්න ඇති වීම පිණිස මේ වෙලාව හොඳට දැනගෙන මට කරන්න දෙයක් නැතිකමද මම මෙතන ගියා. ඒ පරිසරයේදී ඔය සන්තුෂ්ටි භාවයේ පේන්න ඇරියොත් එන්නේ මේ පරිසරයට අපි නොගැලපෙන ගැටයක් තියෙනවා. ඒ වෙලාවට ගියාම මගේ සන්තුෂ්ටි භාවයේ නොදැනෙන්න කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒක පිළිබඳ ඥානය පැවිද්දටත් යෝගාවචරකමටත් තාම තදින් ගැලපෙනවා. සත්‍ය පුරුදු කරපු මිනිස්සයාට පුදුමාකාර විදිහට මේක පුළුවන්. ඒ පුද්ගලයා කනගාටු වේදී කනගාටු වෙන්නේත් නැහැ සතුටුදී සතුටු වෙන්නේත් නැහැ හැම වෙලාවෙම මධ්‍යස්ථ හිතකට තමයි හිත යොදන්නේ. ඉතින් ඒක නිසා කිසි කාවක ඒ උච්චතර සතුටක් හෝ උච්චතර කනගාටුවක් ආවම මධ්‍යස්ථ හිතක් ඇති කරගෙන යන කෙනාට මෙන්න මේ සන්තුෂ්ටි ගතියදී දුමාකාර මේ තමන්ගේ මුළු ජීවිතය මේ අසන්තුෂ්ටිව ගත කරන පුද්ගලයන් ඉදිරියේදී පාවා නොදී ඒක රැකගෙන මේ වෙලාවේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න නම් අවශ්‍ය කරනවා මේ සාසනික ප්‍රඥාව. එහෙම කෙනාට වරින් වර එහෙම සන්තුෂ්ත නොවන පුද්ගලෙනෙක් හිතියයි කියලා යෝගාවතරම කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ, සීලය කැඩෙන්නේ නැහැ, සමාධිය කැඩෙන්නේ නැහැ. ප්‍රඥාවට ඇත්තටම වාසියක් හේතුවක් වෙනවා මිසක් තමන්ගේ ප්‍රඥාවට බාධා වෙන්නේ නැහැ. මේක නැති කෙනා හැම වෙලාවෙම හරි වෙහෙසක ජීවත් වෙනවා. ඒ පුද්ගලයා හිතනවා මගේ ඇතුළත තියෙන සන්තුෂ්ටිකම නැති වෙන්නේ බාහිරින් ඉන්න අසන්තුෂ්ට අයගේ හැසිරීම නිසා කියලා. ඇත්තට එතන දෝෂය අසන්තුෂ්ට බාහිරේ නෙවෙයි. Taman එතන ශිල්පීය ඥානෙ නැත්නම්. මේ සාහසයෙන් තියෙන මේ නිස්සරණ අධ්‍යාසයෙන් කරන ප්‍රඥාව නැතිකම නිසා කල්යාණ මිත්‍රන්ගේ තියෙන මේ ප්‍රයෝග ඥාන නැතිකම නිසා අපේ අසන්තුෂ්ටයන් අතට ගියාම අසතුෂ්ටයන්ගේ තියෙන මේ අසන්තුෂ්ට රෝගේ බෝ කරගන්න. ඒක හොඳම දේ තමයි Taman තුල තියෙන සතුට සන්තුෂ්ටි භාවයේ නොපෙනෙන්න කටයුතු කරන කම. ඒක තමයි මෙතන සර්වඥාන්සේ අප්පිච්චතාවය කියලා සඳහන් කරලා තියෙන්නේ. පවිත්‍රෝ සමානෝ පවිත්‍රෝ දිමං ඥානයෙන් තීති නච්චති. Taman නිතරම තනිවම විවේක වෙන්න කැමති. නමුත් සම්භාජනයකට යන්න උනායි කියලා හිතමු. පින්කමකට යන්න උනා, රැස්වීමකට යන්න උනා. එතන ඉන්නේ ඔක්කොමලා නිතරම සබහාශීලී. එහෙම නැත්නම් මේ ඝන සංගණිකාවින් නැත්තෝ. ඉතින් එතන ගියාට පස්සේ තමන් මේ සාසනික ප්‍රඥාව දන්නේ නැත්නම් මේක තමන්ට වෙච්ච විෂණයක්, කරදරයක්, කාලේ නාස්තිවීමක් කියලා හිතනවා. දැන් සාසනික ප්‍රඥාව කියලා කියන්නේ මම විවේකයට කැමති. නමුත් දැන් හම්බෙලා ඉන්න විවේකයට අකමැති නැත්නම් ඝන සංගණිකාවට කැමති පිරිස් පාටි ගෝයින් කට්ටියත් එක්ක. එතින්දි කියා බාන්න යන්න නරකයි මං නම් කැමති නෑ නෝගේ පිටසක ඉන්න මං කැමති නෑ මේ සද්ද උගෝසා කරන්න කියන එක නොකිය මගේ විවේකයට කැමති බව ප්‍රසිද්ධ නොවේවා කියන හැසිරීමෙන් හැසිරෙන්නේ ඒක බොහොම ලස්සනට මේකේ තියෙන දෙපැත්ත පොලිටික්ක පාගන ගතිය සාසනික වශයෙන් දරුවත් වෙනසේ භික්ෂුකට පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ මේ අභින්න පච්චවේක්කන සූත්‍රයෙන් මම අර කලින් කියපු පටිපටි පරපටිපද්දාමේ ජීවිකාදී අභින්නම් පච්චවේකී තබ්බා මගේ ජීවිතය අනුන් හා බැඳිච්ච එකක් බව අතරක් නෑර මෙනෙහි කරන්න කියනවා වගේම කාරණාවක් කියලා තියෙනවා තමන් විවේකයට කැමති බව තමන් විවේකයට කැමති බව නිට්ටරෝම විවේකයට බැඳිච්ච කෙනෙක් බව නිට්ටරෝම සිහිපත් කරන්නයි කියලා මම විවේක වෙලා අරණ්‍යගත වෙලා රුක්කමූලයක ඉන්න කැමති බව සෙනඟ වැඳ හිටියත් විවේක හිතලා කල්පනා කරන්න. හැබැයි පැවිදි කරපු ගමන්ම බුදුජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුවකට තමන්ගේ අතුලත ගුණ පිටතට එලි කරන්න ගියොත් මහානගම රකින්න බැරි සතිය සමාධිය සීලය කැඩෙනවා. ඒක නිසා තමන් තුළ ඇති තියෙන ගුණ අනුන්ට ප්‍රකාශ කිරීමේදී මම විවේකයට කැමති කෙනෙක් කියලාවත් අඩු ගන්න කියන්න එපයි කියලා කියනවා. මුතු ලෝකේ ඉන්නා තාක් ඉන්නේ ඝනසංගනිකාර කැමතියි. නිසා මම අදුම තරමේ මම විවේකයට කැමති කියන වචනේවත් ඇහිඳ කියන්න එපයි. ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා විවේකයට බර ඇත්ත දකින්නකොට අබ්‍රහ්මචාරින් වහන්සේලා එතනින් ගහම සත්පුරුෂව දකින්නකොට ඒකටම ඇවිල්ලා ඒකේ කතාවට යෙදෙනවා. ඒක දන්නේ නැති අත්කාර ගියාට පස්සේ ඇඟෙන්වත් කියන්නේ. වචනයක්වත් කියන්නේ. ඉතින්සා එකම සරුවත්යන් වහන්සේ සූත්‍ර පිටකේ දෙකොලක මේක සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් විසින් මම නිතරම විවේකයේ ඉන්නවාද කියලා නිතරම සලකා බලන්නේ කියලා කියනවා. මේ කාටවත් ඇඟෙන්න වචනයක් කියන්න එපා කියලා. මේක උඟ වෙලාවට පරස්පර විරෝධී වගේ තමයි පේන්නේ. නමුත් ඒ විවේකයට බහැලා කටයුතු කරන එක නම් පේනවා මේ විදිහට තමයි ඔය වාෂ්පීකරණය වෙන දේවල් ඊට එහෙම නැත්නම් පෙට්‍රල් වගේ දේවල් කවදාකවත් ඇරලා තියන්න බෑ මොහොතේ. වහරම තියෙන්න. වහලා තිබ්බොත් අරසා වෙනවා. ඒක වාෂ්පීකරණ වෙන දේ උලන් වදින තැනක ඇරලා තිබ්බොත් ඒ ගුණය ඒකේ රැකෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අල්පීච්ඡ භාවයේ වාෂ්පීකරණ වෙන සුළු ගුණයක්. ඒ වගේම මේ පවිවේකී භාවයේ සන්තුෂ්ඨ භාවයේ ලෝකෙ තියන්න බෑ. ඒ වාෂ්පීකරණ වෙන ගුණ නිතරම අරස කරන අරස කරන්නේ මොකද්ද? ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ අනු මේක මගේ මේ ක්‍රියාවෙන් හෝ මගේ මේ වචනයෙන් හෝ අනු මේක නොදනීවා කියලා අපි යම් දවසක ඒ යම් දවසකට එන්නේ සෑහෙන දුරට මේ පවිවේකීව දියුණු කරගත්තට පස්සේ ඇති කරගත්තොත් ඒකට තමයි අපි ඇත්තම හොඳ yaadෙන මුල් දැසගත්ත පවිවේකී භාවය කියලා කියන්නේ. යම් ප්‍රමාණකට පරිවේචී භාවය එනකම් මේ ගුණෙන් අපිට ගුණයක් තේරෙන්නේ නැහැ වැඩකුත් නැහැ මොනවද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා මේ පරස්පර විරෝධී වචන කතා කරනවා වගේ පේනවා. නමුත් යම් ප්‍රමාණයකට පරිවේචී භාවය ඇති කරගෙන ආරසා කරන වෙලාව වෙනකොට මේ වචනේ නැහැ හිතිුණා නම් කොච්චර එකතු කරුවත් ලාහට ගෙම්බු එකතු කරුවා වගේ පරිවේචී භාව නොරකී යනවා. ඒ නිසා පරිවේචී භාව ඉස්සල්ලා අපි උපයන්න ඕනේ ඊගාවට ඒක අරස කරන්න ඕනේ. උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා දෙයක් තියෙනවා. අද ලෝකේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අද අද මිනිස්සු හම්බ කරන තරම් අපේ හත්මුතු પરම්පරාවක් හම්බ කරන. නමුත් අද විතර කාබාධිනිය જાතියක්. අද විතර වස්තු විනාශ කරන જાතියක්. අද විතර කොන්සියුමරයිසේෂන් වලට අහුවෙච්ච જાතියක් මුළු මනුස්ස જાතියම. ඉතහාපියද ආරක්ෂක සම්පදා බල්ලට අරලා දෙනවා. වෙනවත්සක් කියනවා නම් අර පිටිපස්සට කියන එක අපි දන්නේ නැහැ. ඒ දවසකට විනාශ කරන වස්තු ප්‍රමාණය දිහා බලනකොට ඇමරිකන් කාර්යයක් බය වෙනා කරන්න ඉඳලා කිව්වා මට හරිම කනගාටුයි කවදා හරි චීනෙත් අපේ පැත්තට ආවොත් ලෝකෙ ඇද වැටෙන්නේ ඒක කාම වේලක් ගත පස්සේ විසි කරන දේවල් ටික ප්‍රදේශේ බලනකොට කුණු කුඩයක් පුරන්න බැරි තරම් සේරම චීනෙත් රෝගේ ටයිප් එක ඉස්සර නෑ හත්මුතු પરම්පරාවට යනකම් එකම දේ හොදෝදා පාවිච්චි කරා දැන් නෑ ඒකට හේතුව අන්නේ උත්තාන සම්පදා පිළිබඳව අසීමිතව දක්ෂ වුණාට ආරක්ක සම්පදාව අර පිටපස්ම කියන ගතෙන් ගිලිහෙන්න ගිලිහෙන්න අපි පරිසරයේ අවජාතක දරුවෝ බවට පත් වෙනවා. පරිසරයේ කෙලෙසන දරුවන් බවට පත් වෙනවා. එහෙනම් වෙන්නේ නැති වෙන්නයි මේක සාහසනික ආරස්සාවක්. නැත්නම් ගැල්ලනයිස් කරන්න මේක. තමයි සරුවචනසු පෙන්ලා දෙන්නේ කොච්චර විවේකයට කැමති වුණත් ඒ විවේකයට කැමැති බව රට්ටු දැනගන්න ඇරියොත් කදාකත් විවේකේ හම්බ වෙන්නේ. රට්ටු දැනගත්තේ නැතුව හිටියුනොත් බුදු වුණත්, පතේ බුදු වුණත්, රහත් වුණත් කවුද දන්නේ? ඒක කිසිම අසාධාරණයකුත් නැහැ. මේ ಗುಣ තියෙන්නේ කියා පාණ්ඩනේ. ඒ නිසා පවිවිත්තෝ සමානෝ පවිත්තෝදි මං ඥානෙයොන් කීති න ඉච්ඡති. විවේක වුණා නමුත් මගේ විවේක භාවය කවුරුත් නොදනීවා නැත්නම් දැනගන්නේ නැත්නම් හොඳයි කියලා වගේ දැන ගැනීමට අකමැති භාවයක් ප්‍රකාශ කිරීම තමයි සරුවචනාංශය මෙතන මේ මහා පුරුෂ විතක්යක් විදිහට පුරුෂයෙක් විසින් ඇති කරගත යුතු විවේකයේ සඳහන් කරලා දීලා තියෙනවා. මේක ගොඩක් විස්තර කරන්න පුළුවන් විශයක්. මොකද අද උඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපිට කොහෙන්ද මේ කාලේ හොයාගන්නේ? අපි කොහොමද මේ කාර්ය බහුල ජීවිතයක හිමීට වැඩ කරන්නේ? මේකට හේතුව අපි උපේන සම්පත්තිය දැනගත්තට ආරක සම්පදාව දන්නේ. නිසා ඉස්සල්ලාම මේ පිටසත් එක්ක මිලගෙන යම් ප්‍රමාණයකට අපි විවේකී හොයාගෙන ඒ විවේකයට බර වෙච්ච කල්යාණ මිත්‍රයෝ මේ වගේ ධර්ම කියවලා ඒ තමන් උපයාගත්ත දේ රටට පරකාශ කරන්නේ නැතුව අන්ධහර පාන්න නැතුව සංගවලා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අනක නිසින්ින්ද වැඩේ මම අවුරුදු 6ක් මේ රස්සාව කරන කාලේ යනකොටම හැබැයි මම මේක මේ වචනේම දැනගෙන හිටියේ නැතුවට මම දැනගෙන ඉන්නවා මට විවේකේ නැතුනොත් ඒක තනි වැඩිකාරය මම කිය. මම ගියේ දෙපාර්තමේන්තු රස්සාවක නේ මොකද දෙපාර්තමේන්තු රස්සාවල හරියට ඊර්ෂ්‍යා ක්‍රෝධකම් තියෙනවා. කිසිම කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා මම ඉගෙන ගන්න කාලේ මගේ යාළුවෝ වැඩ කරන්න කියලා අහුවෙලා පෙස්සන් කාලා එතකොට අහුවෙලා. මම ඒක සුද්දෙක් කාට වැඩට ගියේ. මම පැය 27කට වැඩ 25ක වැඩ කරා. හැම යන්ත්‍රයක්ම ඉගෙන ගත්තා හැම සූත්‍රයක්ම ඉගෙන ගත්තා පිරිස් පරිපාලනය ඉගෙන ගත්තා, මුදල් පරිපාලනය ඉගෙන ගත්තා, ඔක්කොම ඉගෙන ගත්තා. ඉතින් යම් කිසි මට්ටමකට එනකොට මට තේරෙන පටන් අරගත්තා මේ ඉගෙන ගත්ත සියරම මට විරුද්ධව වැඩ ඒ නිසා මගේ කාලය අසීමිතව පාවිච්චි කරනවා. හැබැයි මම දැනගත්තේ මම ඒවා දක්ෂ වුණෙත් මම යනකොටම සතිය පිටවන ගිය නිසා හැම වෙලාවෙම එකට හිතවද එකයි ඒක ඉගෙන ගත්තා ඒක ගහින් කෙරුවා ඊගාවෙක් ගත්තා කිල්ලෝරක් නැති මේ කුසලතා එනකන් දක්ෂතා ඒ වගේම ශිල්පීය නිපුණත්වයක් එන්න පටන් ගත්තා. ආවට පස්සේ හිමීට හිමීට හිමීට හිමීට ඒ වැඩ සේරම කීදී ඒ විවේකයට කටයුතු කරගෙන කරගෙන කරගෙන යනකොට පුළුවන් තරම් ඒව ඔක්කොම රහසේ තමයි කෙරෙන්නේ. නමුත් ඒ වැඩ කරන අයටත් එයාටත් තේරෙනවා මොකද්ද මේ ගැඹුරක්. එහෙම නැත්නම් මොකද්ද කියා ගන්න බැරි දෙයක් මේක ඇතුලේ තියෙනවා කියන්නේ. සම්පූර්ණ දැලෙලලා තිබුණා ගැලවෙන්න බැරි විදිහට මගේ දක්ෂතාව හොඳටම ආර්ථික පැත්තට හරවනවා. නමුත් එංග ඇතුලේ ගොජ ගමනේ මයිලක තිබුණා තව දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ මගේ විවේකේ නැති වෙන එක තමයි. ඇත්තටම බලනකොට මට ඒතර සල්ලි ඕන කමක් තිබුණේ නැහැ. නමුත් ඒක සූදුවට අහුවෙනවා. අම්මා අප්පා කාලේවත් නැති වෙන හම්බෙන්න පටන් ගත්තාම යන්න පටන් ගන්නවා. පස්සේ මේ දෙක අතර සම්ද අපි ගන්න හෙට්ටු කිරීමේදී කවම කවදාකවත් කිසිම කිසි කෙනෙකුගේ උපදේශයක් ඇති වැඩක්. අවශ්‍ය කරලා තියෙන්නේ භාවනා කරපු යෝගාවචර වෙච්ච කාගේ හරි මේ ඉංගියක් ගත්තොත් මේ ඉදෙන වාතින් පැත්තකට කියලා පවිද්දාතුන් මාරෝ රැයට දවල් නිදේ දවල් එළි නෙවෙයිනේ හන්දකොරේ දමල ගාලා ගියා වගේ ගියාම බානිනවා කිව්වහම පුදුමාකාර බැනින්න බයි. මොතේර මතරම කඩලා දාලා ගියයි කියලා. ගිය දවසේ තමයි විවේක ඒකත් ඔය කියන තරම් දීසි නෑ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ ධර්ම තේරුම් ගත්තට පස්සේ තමයි කාටවත් නොදැනෙන්න මේ වැඩ කිරීමේ තියෙන ගතිය තාමත්ම ඇතුළතින් Tamanට උදව් කරනවා. ඒක කවදාකවත් කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නත් ඒක තරහක් හතුකමක් වගේ පේන්න තියෙන්නේ කාමභෝගී පුද්ගලයෙක්. එතන කියන්න කටනන්නේ නැහැ. භාවනා කරලා අද කාලේ යෝග ජීවිතය හදාගන්න නැත්තු හම්බ වෙච්ච හැම වෙලාවෙම අහගන්න තියෙන ඉච්චර තමයි. කොහොමද මේක කරන්නේ? එකයි තියෙන්නේ කරන්ඩ සිල් රකින්න බව දුසිල්ලන්ට දැනෙන්න තියන්නේ. සමාධියක් තියෙන බව අසමාහිතයත් වෙන අසමජ්ජාතිකයන්ක දැනෙන්න තියන්න එපා. ප්‍රඥාවක් තියෙන බව මෝඩයින්ද දැනෙන්න තියන්න එපා. දන් දෙන බව කාටවත් දැනෙන්න තියන්න එපා. දැනගත්ත ගමන් ඕකට මැස්ස වහනවා ඉන්න තියෙන්නේ. ආරසා ගැනීම තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඇත්තටම අපි දන් දෙන්න ඉගෙන ගන්න කෙනේ මේ ජීවිතේ ආවේ අනිවාර්යයෙන්ම ගියාත්මේ දන් දීලා තියෙනවා. ඒකම සිල් රකින්න කියන ගණ්ඩක් නෙමෙයි මේ ජීවිතේට ආවේ. අපි දාන සිල් දෙකම කරපු නිසා මනුස්සාත්ම භාවයට ලැබිලා තියෙන්නේ. සමාජය පිළිබඳව නම් යම් යම් ප්‍රශ්න තියෙන්න ඇති. ප්‍රස්තාව පිළිබඳවත් ප්‍රශ්න තියෙන්න ඇති. මේ ජීවිතය අපිට ඉගෙන ගන්න තියෙන මේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න. අන්ධහැර පාන්න නැතුව ජීවත් වීමේ ඥානය ගත්ත ගමන් අපිට ඉච්චර ලොකු වරපතල දෙයක් නැහැ. කොච්චර කෙරුවක්වත් මේක හරි අමාරු ඊතර වද්දා ගන්න. මේකේ අල්පේච්ඡතාවය හිතට වද්දා ගන්න හරි අමාරුයි මොකද අපි එකිනෙකා පරයලා තව කෙනෙක් පරද්දලා හෝ ඉදිරිය යන්න හදනකොට අපි මේ කියන කැතගතිය ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වෙන්නේ මේ අන්තිමටම සාධාරණ කරන මේ නිප්පංචරාමතා කියන තැනදී. සම්නාමාන දිට්ඨි තැන කියන තැනදී. නමුත් ඊට ඉස්සෙල්ලා හරුවත්යන් කියන්නේ ගොරෝසු තැන් ටික පෙන්නගෙන පෙන්නගෙන ඉන්නේ තමන් පවිවිත්ව සමානෝ පවිවිත්වෝති මං ඥානියන් තීති නැයිච්චති. උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතිති මං ඥානෙයොන් තීති නැච්ච. ඊටාම අමාරුයි. කොහේවත් නැති මේ සංකල්පයේ තේරුම් ගන්න. සතියෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි ඉස්සල වැටි වැටි මේ ආනාපාන සතිය පිටුම්. වැටි වැටි හිත පිට යමින් පිට යමින් සක්මන් භාවනාවේදී සතිය පිටුම්. එදිනදා වැඩ කරද්දී නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කළ පුරුදු කරනවා. යම් පමණකට යනකොට ඔන්න ලෝකෙට තේරෙන පටන් අර ගන්නවා අපි කවුරුත් නැත්නම් කාමරයට ගිහලා දොර වහගෙන භාවනා කරන බව හු වෙන්න පටන් ගන්නවා. සක්මන් කරන අර එන්නේට යනවා දකින්නොත් මේ හොරගල් අහුලන්ටලා හැප්පෙනවා වගේ ලෝකයට තේරෙනවා. මේ දිනදා වැඩ කරනකොට සාමාන්‍ය වේගය අඩු කරගමන් ලෝකයා ගන්න මේ මනුස්සයා මොකක් හරි ව්‍යාපාරකින් ඉන්නේ කියලා. ඊට පස්සේ දැනගන්න ඕනේ භාවනා කරන බව නොදැනෙන්න භාවනා කරන්න. සක්මන් කරන බව නොදැනෙන්න සක්මන් කරා. එදිනෙදා වැඩ කරනකොට සතිය පීඩන බවක් නොදැනෙන්න එදිනෙදා සතිය පීඩනකොට දවසේ තමයි සතිය පිහිටියේ කියලා කියන්න පුළුවන්. එතකන් අපි මේ විෂය දන්නේ අපි මේ අකුරුයි වචන ඉගෙන ගන්නවා විතරයි. අර්ථයක් නැහැ. ඒක අවශ්‍යයි. ඊට පස්සේ අපි අකුරු වචන වලින් නම් කිසි විෂයක් තේමාවක් ඉගෙන ගන්නකොට අකුරු පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. එන්න මේ සතියේදී මම ටිකක් අතර වෙලා විස්තර ටිකක් කියන්න කැමතියි. ඒක උඟක් අර මේ අපිච්චතාවය ගැන සන්තුෂ්ටිතාවයට වැඩිය ටිකක් මේ මේ අත්‍යන්ත ටිකක් සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ඉතින් වසුගේ දවස්වල ඒ ඕක්ලන්ඩ් ගන්නකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කතා කරා. කතා කරනකොට මේ සතිය ගැන කිව්වා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අට පොලක සරුවත් නැති සතිය විතරක්ම සඳහන් කරලා තියෙනවා. සතර සතිපට්ඨානේ හතර පොලක සඳහන් කරලා තියෙනවා. ආනාපාන සතිය ආනාපාන සතිය කායानुපස්සන වශයෙන් කරනවා. ඊට පස්සේ වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතරක් වෙනවා. මේක අපිට කියන්න පුළුවන් සතිය පිළිබඳ ආයන්න කියලා. අපි අන්තම් සතිය අඳුනලා දෙන වෙලාව. නමුත් ඒක අපි තේරෙන්නේ ඉස්සලා කරනකොට හරියට පරියන්කයක ඉඳගෙන ඇස් වහගෙන සද්ද නැත්නකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව සම්පූර්ණ කායත හිත යොදලා සතිය වඩනවා. මේකට අපි කියනවා intensive practice කියලා නැත්තම් දැඩිශේ සතියට පූර්ණ කාලය යෙදී. ඒක වගේනේ සාමාන්‍ය වගේ භාවනා රිට්‍රීට් වල නැත්තම් ගෙදර දිනුනත් මුගක් සැලසුම් කරාට පස්සේ කරගන්න පුළුවන් වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අපි සාමාන්‍ය සතිය කියන එකෙන් අදහස් කරන්නේ අරමුණ මෙතෙන්දී අපි ගන්න මූල කර්මස්ථානයේට කෙලින්ම හිත යොදාගෙන ඉන්න වෙලාව සතියේ. ආස්වාස වේලාවේදී ආස්වාස දන්නාකම සතිය. ප්‍රස්වාස වේලාවේදී ප්‍රස්වාසය දන්නාකම සතිය. වෙන විදිහකට කියනවා නම් ආස්වාස වේලාවේදී සද්ද වේදනා හිතෙලි නැත්තම් සතිය තියෙනවා. ප්‍රස්වාස වේලාවේදී සද්ද වේදනා හිතෙලි නැත්තම් සතිය තියෙනවා. නමුත් මේ මූල ධර්ම වශයෙන් ප්‍රශස්ත මේ සතිය වර්ගීකරණයට මේ විදිහට නාමකරණයට අර්ථකථනයට ගියාට ස්වභාව ධර්මයේ කවදාකවත් එහෙම ආනාපානෙලාදී තන්නේ කර සද්ද වේදනා හිතෙලින් තොර සතියක් හම් වෙන්නේ. පොළොවට මේ මහමෝදට කඩුවකින් කෙටපුවාම ඒක පහට වතුර දෙබෑ වෙනවා. දෙබෑ වුණා හා සමගම ආය වතුර එකතු වෙනවා. තිබුණ මට්ටමට එනවා. ඒ වගේ සතිය පිටු චිත්තක්ෂණය කියලා කියන්නේ අර කඩුවකින් ගැහුවා වගේ වතුර පාරක්. දෙබෑ දෙබෑ වුණාට ආය එනවා. ඒ වගේ තමයි ශබ්ද හිතවිලි වේදනා తాවකාලිකව පොඩ්ඩක් ඈතට ගියාම වහාම එනවා. උපමාවට ගන්නේ ඒ පාසි බැඳිච්ච වතුර තියෙන ලිලක් නැත්නම් පාසි බැඳයික වතුර තියෙන දිය කඩක් දවක් වගේ එකට කලෙකින් වතුර ගන්න ගියාම ඒ කරන්නේ ඉස්සල්ලාම අර පාවිවි තියෙන පාසි ටික එහාට මෙහාට කරන්න කලින් එහාට මෙහාට පද්දනවා යාට. පද්දලා බලනට ඇතුලේ පේන හොඳ පිරිසිදු වතුර. හැබැයි යනකොට තිබුණේ සම්පූර්ණ මේ පාසි වලින් වැහිලා. දන්නගෙන ගිහින් ඉවරලා අර එහෙම කලේ කරලිවල පාසි නැති වෙලාවේ කලිය ඔබනවා ඇතුළට. ඇතුළේ යටින් වතුර එක පිරෙන්න නැත්නම් ඒක පාට උස්සනකොට කිසිම පාසි මොනක්වත් නැති වතුර ටිකක් එනවා. ටික වේලාවක් යනකම් ඒකේ පාසි නැතිලා අපේ පේන්න තියෙන බොහෝ වෙලාවකින් ආයෙත් අර එහෙට මෙහෙට පාවිච්චි පාසි ආයෙ ඇවිල්ලා සම්පූර්ණ වතුර වහගන්න. අන්න වගේ තමයි අපේ ආධුනික සතිය අර එහාට මෙහාට වෙච්ච පාසි ටික තුලින් වතුරේ පිරිසුදුකම පේනවා වගේ අපිට පේනවා යමක් කරන්න පුළුවන් බව අත්හැරපු ගමන් ආයෙ වැහෙනවා. ආනෝක කර කර ඉන්න වෙලාවදී යෝගාවචරය කිසිදුවට වෛර කරනවා. වේදනාවට වෛර කරනවා. ශබ්ද ඇහෙනකොට වෛර කරනවා. චිත්ත කමාරියෙන්ම ලබාගත් කාලේ නැතුණයි කිය. නමුත් ටික කාලයක් යනකොට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා භාවනා පටන් ගන්නකොටත් චිතිවිලි වේදනයි ශබ්දයි තිබුණේ. හොඳට කරන වෙලාවේදී වේදනා හිතේ ශබ්ද නැතුව සත්‍යයට ගියාට ඉවර වෙනකොටත් ආයෙ ඉවර වෙන්නේ වේදනා හිතිලි ශබ්ද මැද. භාවනා කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා අතරමැදදිත් එපයි කිව්වට මේ අනවශ්‍ය කරන අමුත්ත වරින් වර ගෙට කොට වෙනවා. ඊට පස්සේ කල්පනා කරලා මේක හරියට තේරුම් අරගෙන යෝගාවචර කිව්වොත් ගුරුවරයාට මේ ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන කරනලාදී ආස්වාද කරනදී ආස්වාදයේ හිත ධානය හිතයට මුදවට බලනකොට මගේ කය වේදනා තියෙනවා. ඒ වෙලාවේ සබ්ජෙක්ට් තිබිලා තියෙනවා. ඒ වෙලාවේ බලනකොට හිතවිලි වලත් පෙළ ගැස්මක් තියෙනවා වගේනේ කියලා ඒ යෝගාචර අභීත ප්‍රකාශ කරන්නේ මුඛාකල් සතිය වඩලා ඒ සතිය පිළිබඳව හොඳ අධිකාරී ශක්තිය පරිචයක් ආවට පස්සේ තමයි. මොකද ඒවා කියන එක වැරද්දක් කියලා වගේ තමයි ආධුනිකයෙක් හිතෙන්නේ. මොක කරගෙන කරගෙන යනකොට සත්‍ය ප්‍රකාශ වෙනවා. අපි ආනාපානයේ හිත රඳවගෙන හිටියට මේ ශබ්ද වේදනා හිතවිලි කියනවා බය වෙලා පැනලා දුවනා නෙවෙයි අර වේගෙට පොඩකට අයින් වෙනවා වහාම එනවා. ඒකවල දක්ෂ යෝගාවචරයේකට දක්ෂ උපදේශ දෙන කර්මස්ථානාචාර්යවරයා මතක් කරන්නේ ඊටෙදි වුණා ශබ්ද තුනක් වේදනා තුනක් හුස්ම ගන්නවනේ. ඒ නිසා හිතවිලි ආද්ද එනවනම් ආදෙන් ඒකටම හිත යට වෙන්නේ නැත්නම් හිතවිලි අතරමැදත් හුස්ම තියනවා කියලා බලන්න. දරුණු ශබ්ද එනකොට නම් හිත කැඩෙනවා තමයි. ඒත් ඒකාකාරව පවතින සිහින් ශබ්ද පවතිදී කුස්කේ හිත පුළුවන් එක්ක බලන්න. වේදනාවන් නම් ජීවිත බෑර ගන්නා දරුණු වේදනාවල්දී සතිය කැඩෙනවා ආනාපානෙ දුර වෙනවා තමයි. නමුත් මේ පවතින බව, ඉන්න බව, දන්න බව තියෙද්දී ආනාපානෙ හිත තියනට බලන්නේ කියලා ඒ යෝගාවචරතර අතුරු කරතර නැග ඉතාමත්ම පිරිසුදු නැති වුණත් සාමාන්‍ය ආනාපානෙක ඉන්න පුළුවන් කියන බල මට්ටමට යන්නේ ඉස්සල්ලාම එක ඊවරකින් සාර්ථක වෙච්ච යෝගාවචරය. මේක යන්තම් හරි දවසක අත්දැකපු දවසේ එන සාමාන්‍ය ශබ්ද තියෙද්දි ශබ්ද පිටකට හැර ගන්න තියෙද්දි හොඳට ශබ්ද ගැන තරහ නොවි ඒක එතන තිබිච්චවයි මට මේ ශබ්ද නැද බැරිද ආනාපාන කරා නැත්නම් ආස්වාසය බලන්න ආස්වාසය මෙනෙහි කරන්න ප්‍රස්වාසය මෙනෙහි කරන්න කියලා බලන්න යනකොට මේකෙදී අපි මානසිකාරයේ යොදවන තැන තමයි ජයගන්නේ අපි හිතේ යටි හිත හෝ මේ සද්දේ දැනගැනීමේ සද්ද සංඥාට කැමැත්තක් තියෙනවනම් දිවබුරු කිව්වත් කටබුරු කියන්නේ නැතුව වගේ හිත යන්නේ සද්දකම තමයි. දවසක තේරුම් ගත්තොත් සද්ද තිබිච්චාව ඒක තරහ වෙන දෙයක් නෑ. සද්ද ලෝකේ ස්වභාවය ආනාපානෙ එන්න පුළුවන්ද කියලා. පුළුවන්කම තේරිච්ච දවසේ තේරෙනවා අපේ හිත කොච්චර සපලද කියලා. මෙතෙන්දි මම මේ මනමේ කතාව තමයි ඉදිරිපත් කරන්නේ. මනමේ කුමාරයා ඒ පන්තියේ දක්ෂයා වෙනවා. දක්ෂයා වෙච්චාම දඬුවමටද තෑග්ගටද දන්නේ නැහැ. දිසාපාමොක් කරන්නේ තමන්ගේ දුව දෙන එකනේ. ඒක තමයි චාරිත්‍රය. මනමේ කුමාරටත් ඒකයි වුනේ. මනමේ කුමාරි දුන්නා. ඒ සුකුමාර බ්‍රාහ්මණ කාන්තාවක් ඉති මනමේ කුමාරයත් රටක් රාජ්‍යයක් එපා කියලා ගිල ශාස්ත්‍රීය සම්පූර්ණ වෙලා දිනාගත්තේ කුමාරි තමයි. අරගෙන ආබව වෙනකොට කැලේ මැදදී දැන් දඩ කොටුවේ. වැද්දට කොටු වුණාට පස්සේ වැද්දා නිරායුදයි කුමාරයා වාජ්‍ය මාංශිකයි එයාකයි එක කැකයි නිරායුද මාංශිකර ගහන එක. ඒ මමත් නිරායුද වෙන්න ඕනේ කියලා ශාස්ත්‍රීය වංශය කියලා කියනම කඩුව අතේ කියන එකයි. කඩුව දෙනවා කුමාරයාට. ඊළ වැද්දාට කියනවා අපි ද්වන්ද සතුනක් කරමු කියලා. වැද්දායි කියනවා ඒකට කැමති මොකද මේ කුමාරයා කඩුව තියදී ඕනනම් කපල මරණ තිබ්බා. වැද්දාගේ ඊට වැඩිය කුමාරයාගේ කඩුව දක්ෂයි. මට පැත්තක තියන්නේ ශිෂ්ටාචාරය. කුමාරයා විශිෂ්ටාචාරය. වැද්දා ඒකට කැමති නැහැ. එයා පීතල පැත්තක තියලා දෙන්න දුන්ද දක්නට යනවා. වැද්දා ඇත්තට දඩියන් වුණාට, හැඩිතඳ වුණාට කුමාරයා ඩකව කරනවා. කුමාරයා කොහොම හරි වැද්දා බිම ගන්න. බිම දැම්මට පස්සේ දැන් ඉතින් හටනේ කුමාරයා දිනු වැද්දා යට කුමාර දියා බල්ලා කියනවා දියන් කඩුව මොගේ කුලල කපන්නට කියලා ඉන්නවා. දැන් හිතන්නේ මේ හදවතගත්ත කුමාරිනේ දැන් කඩුව දෙයි කියලා. කඩුව දෙන්නේ කාටද? කුමාරයාට කපුව දෙනවා. ජීවු ගමන් හිතනවා කුමාරයා යකෝ රටක් රාජ්‍යයක් දිනාගත්ත කියලා දිනාගත්ත මේ ගෑණිද. දැන් මේ අසීරු අවස්ථාවේදී කඩුව දීපන් කියලාද කපුව දෙනවා කියනකොට හිත දෙගිරිය. දෙගිරිය වෙච්ච ගමන් වැද්දා කරන් අනිත් පැත්ත දා ගන්නවා. දාගත්ත ගමන් කුමාරයා කඩුව අතර දෙනවා. කුමාරයා ඉල. ඔය දෙල්ලම තමයි අපි ආනාපානෙට කරන්නේ මොකට යෝගාවචරය. කොබුව දෙනවා සද්දෙට අහනපානෙට කඩුව දෙනවා සද්දෙට ඊළඟ කියන සද්ද අපිට බාධා කරයි කිය. එහෙම නැත්නම් වේදනාවක් ආවම අපි කඩුව දෙන්න ඕනේ අනාපානයට. කොබුව දෙන්න ඕනේ වේදනාවට. ඒ වුණාට අපි කොබුව දෙනවා ඉතර වෙලා අනාපානයට කඩුව දෙනවා වේදනාවට ඒක වේදනාව ජයයි. ඒ නිසා කියනවා පිරිමි කොච්චර රණ්ඩු කරත් තීන්දුව තියෙන්නේ ගෑණික් අතේ කියලා. යුද්ධ කොච්චර කෙරුවක්වත් අවසාන සින්දු කරන පැත්තක ඉන්න අම්මලි කෙනෙක් තමයි. භාවනාවෙත් ඔච්චරයි. ඕක දැනගත්ත දවසේ තේරෙනවා සද්දෙත හෝ ආනාපානට වෙනම නයිසාරික බලයක් නැහැ. මේ දෙක කොයි එකද තෝරන්නේ කියන එක කල්ලාතුව මේ බණ අහලා තේරුම් ගත්තොත් උන්ට කල්පනා කරලා බලුවොත් දෙකටම සමාන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම කියන පුංචි ශබ්ද පුංචි වේදනා සහ පුංචි හිතවිලි ගැන බලනකොට ආනාපානට සෑහෙන උර උරට උරට ඥාන යන්න පුළුවන් ගැතියක් තියෙනවා. නමුත් අපි ඒ සඳහා යොදන මානසිකාරය තමයි මනමේ කුමාරිකය. මේ මානසිකාරය හැම වෙලාවෙදීම අර හැඩි ගැඩි වැද්දාගේ දිහාට තමයි හිතන්නේ. අන්තිමට වැද්ද මොකද කරන්නේ? ඒක වැඩක් නෑ මේ භාවනාවට. අමන ගතිය ඇති මෙවැනි අඟනන් මවැනි අන්නත කුමන සරණද කියලා කුමාරි තනි කරලා හතරම් බටු කරගෙන යනවා. ඒ නිසා අන්තිමට මේ අසතිය අමනරමතනය කරන වැඩ නිසා සතිය පහවා දීලා ආනාපානේ පහවා දීලා වේදනාවට ගියාට මේ අමනෝ අසතිය ආදී නැවතත් සංසාරේ අසරමං කරනවා. ඒක නිසා සතිය පිහිටවනවා. ආරම්භයේදී සතිය කියනවා ආනාපානේ පමණමයි වේදනාව බෑ සද්ද නෑ හිතුවේ නෑ කියලා. නමුත් දවසක යෝගාවචර ගුරුවරයා කියලා දුන්නා පස්සේ සද්ද වේදනා හිතුවේ නැදත් උත්සාහයක් ගන්නද පුළු පුළුවන් වෙලාවේ ආනාපානෙටම යන්න නැත්නම් ආස්වාද ප්‍රසආරට යන්න කියලා දිනපු දවසේ තේරෙන්න පටන් අර ගන්නවා අර වරද්ද වරද්ද සුද්ධ ආනාපානෙ පවත්වපු සතියම තමයි දැන් විවිධාංකීකරණයට ලක් වෙලා විචිත්‍රත්ව භාගයට ලක් වෙලා පුංචි පාදාතේදී පවත්වනවා මෙන්න මේක ටික වේලාවක් යනකොට අභියෝගයක් බාටපත් වෙනවා ඊට වැඩි ටිකක් ලොකු සද්දයක් එක්ක බැරිද ගන්න ආනාපාන ආස්වාද ප්‍රසආර ඊට වැඩි ටිකක් ලොකු වේදනක් එක්ක බැරිද ඊට වැඩි ටිකක් ලොකු මේ හිතවිලිත් එක්ක බැරිද කියලා මෙන්න මේක ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම මේ ਸਰවඥාන්සේ දේශනා කරන මේ අල්පේක්ෂතාවයට හිත යොදන්න ඕනේ. යොදාන යනකොට මේකට කියනවා අපි සති බලය කියලා. අපි සතිය සති ඉන්ද්‍රිය කියලා. සතිය බුලුවන් තරම් දැන් ක්‍රියාත්මක කරන්න හදනවා යම් යම් බාධක තත්ත්වයන්ට. මෙන්න මෙතනදී යෝගාවචරයාගේ සත්පුරුෂ සත්පුරුෂ ගාය හොඳට වැටෙනවා. නිතරම සත්‍ය වැඩි වෙන අවශ්‍ය ප්‍රශස්තම தত্ত্ব නැතුව මට මේක කරන්න බෑ කියලා කියනවා නම් අසත්පුරුෂයි. ප්‍රශස්තම தত্ত্ব නැති වුණත් මම සතිය ශක්තිමත් කරන්න ඕන. ශක්තිය සතිය දැඩි කරවන්න ඕන. ඒකන ටික ටික බාධා තියෙනවත් කරන්න ඕනෑ කියලා බැලුවොත් පරියන්කේ කරපු සක්මනේදී ලැබෙන පරියන්කේදී කරන ආනාපාන ලැබෙන සතිය හා සමාන උත්සාහයක් ගන්නවා ඇස් දෙක අරගෙන හිතවිලි තියෙද්දි පද්දත් ඇහෙද්දි ආනමන සක්මනේදී බැරිද මට ටිකක් අනිකුත් පාදා තියෙදි ගන්න කියලා. මන්නකට පේන පුළුවන්. අච්චරම ගැඹුරට බැරි වුණාට පුළුවන්. ඒක ලොකු දොර විවුරු වීමක්, කුළු විවුරු වීමක් කර. ඊට පස්සේ ගන්නවා අපි එදිනදා ගමනක වේගෙන් යන ගමන්, එන ගමන්, කන ගමන්, නාන ගමන්, බොන ගමන්, වැසිලි කරන ගමන්, කැවිලි කරන ගමන් වරින් වර ආනාපානයට යන්න නැත්නම් වරින් වර මේ කරන වැඩේට හිත යොදන්න යන්න බලනකොට ඒක බාධාවක් නැහැ. අන්න ඔහම තමයි සතිය ඉන්ද්‍රියක් වශයෙන් ටික ටික පැතිරෙන්නේ. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ඉන්දිය ධර්මයේ බල ධර්මයක් බාටපත් වෙන සති බලයේ බාටපත් වෙනකොට උන්වහන්සේ සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලං ප්‍රමාදේ කියලා කියන්නේ අසතිමත් වෙලාව. ප්‍රමාදයට වැටිච්ච වෙලාව. අප්‍රමාදිනේ සතිය කියන්නේ සාරිපුත්‍ර සංසදාන් කරනවා පමාදේ ප්‍රමාදයට වැටිලා න කම්පතිටි නොසැලෙන්නේ නෝයි. සති බලය නම් ආනාපාන භාවනාවට කරන්න කියලා හිත දිගටම යනවා හිතවිලි දිගේ. අප්‍රමාදේ නැහැ. ප්‍රමාදයට වැටිලා. නමුත් හිත කලපම් කරගන්නේ. හිත කල්පනා කරන්න වැටෙන්නේ හිත පශ්චාත්තාවයටවත් වෙන්නේ කම්පාවටපත් වෙන්නේ මේ මේ වෙලාවේ මම ඉඳලා තියෙන ආනාපාන නෙවෙයි බව හොඳට දන්න. මෙච්චර වෙලාවක් මම වේදනාව ඉඳලා තියෙනවා කියලා හොඳට දන්න. ශබ්ද දිගේ ගිහිලා තියෙන ගමන් කම්පා කරන්නේ. මේක තමයි ඉන්දිය ධර්මයේ බල ධර්මයකපත් කිරීමේදී හම්බෙන පන්නරේ. වෙන විදිහකට කියනවා නම් සතියට අහු වෙනවා අසතිය කියන්නේ මොකක්ද කියලා. අන්නේ ඒකට කම්පන වෙයි. ඒකට තමයි දෙස් නොදී, දෙස් දී ගන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව මේකත් සාධාරණයි, මේකත් සාධාරණයි කියලා දෙකම දැනගත්ත දවසේදී යම් කිසි අල්පේච්ඡතාවයක් හිතේ ඇති කරගන්න වෙනවා. අපි කොච්චර තකමැව්වත් මේක සුද්ධ වශයෙන් පූර්ණ සුපතිත්තිත සතියක් පාතන්න බෑ. හොඳම දේ තමයි සතිය තියෙනකොට සතිය දන්නව නැතිකොට නැති බව දාන්න. ඒක තමයි සතියේ බලවත්කම කියලා කියන්නේ. ඒක කවදාකවත් අර ආධුනික පාඩම් දෙක කරපො නැති කෙනාට ධර්මය වැටහෙන්නේ නැහැ, තර්කය වැටහෙන්නේ නැහැ, සාක්ෂාත් කරමුකුත් නැහැ. උත් වැටි වැටි හරි ගමන්නේ අර යන්තම් සතිය ඇති කරලා පුංචි පුංචි බාධා මැද සතිය ඇති කරගත්ත කෙනාට අන්තිම තත්තාවක් හම් වෙනවා. හරියට දැන් අර චිත්‍රපටි ක්‍රිකට් ගහනකොට අම්පයර්ස්ලා දෙන කොච්චර හිටියත් මුළු ක්‍රිකට් ගේම් එකම තර්ඩ් අම්පයර් කියන වීඩියෝ ටේප් එකට අහු වෙනවා. නිසා ඕනි තැනක වැරද්දක් වෙලා තියෙනවනම් අවුරුදු ගානකට පස්සේ හරි ආපහු බලලා විනිශ්චය කරගන්න පුළුවන් ශක්තියක් හම්බෙනවා. ඒ වගේ බැලුවොත් අපි දවස පුරා සුඛ දුක්ඛ වේදනාවේ ඉන්න ප්‍රදේශයත් අදුක්කම සුඛ වේදනාවේ ඉන්න ප්‍රදේශයත් සතියට දාලා අවුච්ච දවසේ අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් බොහෝ වේලාවල් වල අපි ඉන්නේ අදුක්කම සුඛයේ නමුත් අපේ හිත ලෝභ කරන්නේ සැපටයි දුකටයි ඒ නිසා අපිට අදුක්කම සුඛේ පේන්නේත් නැහැ අහුවෙන්නේත් නැහැ සැප එනකොට වැඩි කරන්න හදනවා දුක එනකොට නැති කරන්න හදනවා ඒක රාග දෝෂයට යට වෙලා අනේ මුළු දවසම අපි කොච්චර කියලා කරන්නේ නික්ලේශී වූ අදුක්කම සුඛය අඳුනන්නේත් නැහැ. ඇවිල්ලා යනකොට ඇයි හොඳයි කියන්නේත් නැහැ. ඒ මොකද අපි සතිය දන්නේත් නැහැ. අප්‍රමාදේ දන්නේත් නැහැ. ප්‍රමාදේ දන්නේත් නැහැ. එන්න කලින්ම Taman පිළිබඳව වැරදි තක්සේරුවකට ඇවිල්ලා එහෙම නැත්නම් අව තක්සේරුවට ලක් කරලා සෑම දෙම විවේචනයට ලක් කරලා යන්නේ මොකද්ද? මේ අල්පේච්ඡකම දන්නේ නැති නිසා. මේකයි මේ සාසනික අල්පේච්ඡකම කියන්නේ. ඒ නිසා සතිය නැති බව දැන ගැනීම තමයි සතිය තියෙන බව දැන ගැනීමට වැඩි උතුම් දේ. ඒක කවදාහකවත් සතිය කියන එක අඳුනගන්නත් මනුස්සයර තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් අපබ්‍රංශයක් නෙවෙයි. සතිය තියෙන කෙනාට කවදා හෝ අසතියට අනුකම්පා කරන තාක්කල් සති ඉන්ද්‍රිය සති බලයක් පාටපත් වෙන්නේ. ඒ වචනයයි මෙතන සඳහන් කරලා තියෙන්නේ උපට්ඨිත සමා උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතියිති මේ ඥානේ යොන්ති නෛච්චති. ඔව් දවස පුරාම සතියෙන් හිටියත් මම සතියෙන් ඉන්න බව කිසි කෙනෙකුට නොවැටහෙවා කියලා පටන් ගත්තා. නම් බොහොම අතාර්කික ගතියක් මේකේ පෙන්වන්නේ. මේකෙන් කියන්නේ පන්නරේ. යකඩ තිබුණාට මදි ඒක පන්නරේ කියන ටෙම්ප් එක තියෙනවා. ඒක නැත්තම් උපකරණේ වැඩක් නැහැ. මෙන්න මේ පන්නරේ නැති වෙන්න හේතුව මේ සාසනයේ තියෙන ප්‍රතිසංපාදේ දන්නේ නැතිකම. සෑම වැරද්දකම ලාභයක් තියෙනවා. සෑම අඩුපාඩුවකම වාසියක් තියෙනවා. අන්න ඒක මතු කරගන්න දන්නේ නැති එකන හැමදාම අර ලාභ පැත්තට විතරමයි ඉල්ලන්නේ. සතිය කාසියක් කරගත්තාම එක පැත්තක රජිනගේ මූණ තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තියෙනවා. අපි මේ කාසියක් දෙන්න කියනෝ නම් රජිනගේ මූණ විතරක් තියෙන එක. කවදාකවත් අපි කාසිය ගන්නකොට දෙපැත්තම අතට එන්නේ. ඒ වගේ හැම ලාභකම පාඩුවක් තියෙනවා හැම පාඩුවකම ලාභයක් තියෙනවා සත්‍ය තිබුණත් ලාභයි නැති වුණත් ලාභයි අපිච්චතාවේ ගන්න කෙනා. එලාට ඔහු ලෝකයක් එක්ක තියෙන ගැටුම අකමැති දේවල් පරද්දවන්න තියෙන ගෑයම නතර කළා මේ පරද්දන්න ඕනකේ තියෙන හොඳ පැත්ත විවේකීව කල්පනා කරලා බලනකොට තම්බි කියපු කතාව කියන. ඔරුව පෙරුණාට පස්සේ කියනවා තිබුණු පැත්තට වැඩිය හොඳයි කියන. ඊට තමයි යෝගාවචරය තමයි. ඒක තමයි ස්කවුට්ලා කරන්නේ. ඒක තමයි බාලදක්ෂකම කියන්නේ. කිසිම දෙයක් ගැන අපේක්ෂාවක් නැහැ. පැමිණිච්ච දේ දිහා හොඳට බලන ඉඳලා මේ මතු කළ හැරත හැකි සුබ පැත්ත, හරි පැත්ත මතු කරගන්න පුළුවන් වෙච්ච දවසේ මේ මුළු ලෝකෙම මේට වැඩි සුන්දර දෙයක් වාටපත් වෙනවා. මේ මුළු ලෝකෙම ධර්මයේ අවබෝධ කිරීමට ඇති කරගත්ත විද්‍යාගාරයක් වාටපත් වෙනවා. හැම දෙයක්ම උපකරණයක් වාටපත් වෙනවා. ඒක මෝඩයා මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදනවා. ඒකේ සතිය හරියට පිළිලා නැතිව සතිය දන්නේ නැති එකන සාසනයත් එක්ක පොරබදන. හොඳ දේවල් එක්ක පොරබදන. ලයික ලං කරගන්න. නරක දේවල් එක්ක පොරබදන නැති කරන්න. නමුත් අර මධ්‍යස්ථයේ තියෙන දේ දන්නේ නැහැ. ඒ නිසා සතිය පිළිබඳව උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතියිති මේ ඥානෙයොන් තීති නයිච්ඡති. හොඳට පිළිතොන් ලද සතියක් ඇත්තේ. නමුත් මාළඟ සතිය තියෙනවායයි අනුන් දැන ගැනීම කැමැති නොවෙනවා නම් ඒ සතියේ සීමාන්තික වැඩිමකට ලක් වෙනවා. එහෙම නැති කට්ටිය කියන්නේ මට ඕනේ කරන්නේ සතිය වඩපුවාය විතරයි. සතිමත් අයත් එක්ක විතරයි මම අසුර කරන්නේ. අසත්මත් කට්ටිය අසමත් ආදී කට්ටිය මම ළඟට එන්න එපයි කියලා. අර ලොකු වෙනසක් ඇති කරගත්ත ගමන් ඒ අසතිමත් පුද්ගලයන්ගෙන් කෙනෙහිවට ලක් වෙනවා. ඒක වසංගාගෙන, ಗುಣ වසංගාගෙන යන මේ ගමන බුදුමාකාර සුන්දර භාවයකින් නැත්තම් යෝනිසුමංසිකාරයේ කියන රැඩිකල් වාදයකින් දරුවත්යන්සේ ඉදිරිපත් කළා කියනවා බලනකොට එනවා මෙතෙක් කල් රැකිලා ඇවිල්ලා තියෙන හැටි පුදුම හිතන අවුරුදු 2000 ගන්න. මෙච්චර ලස්සනට ඒ දානරුද්ද ස්වාමීන් වහන්සේ කියපු දේ තර්කයට අහු වෙන්නේ නැති වුණාට අපේ ශාසනය තාම රැකිලා තියෙනවා. ඒ නිසා උපට්ඨිත සමාන උපට්ඨිත සතියේදී මං ඥාන යොන්තිති නෛච්ඡති. ඊගාට කරුවත් ඥානය සඳහන් කරලා තියෙනවා සමාහිතෝ සමානෝ සමාහිතෝති මං ඥාන යොන්ති නෛච්ඡති. හොඳ සිත් සමාධියක් තියෙනවා. ලෝකේ ඉන්න හරියක් ඉන්න ඔක්කොම අසමත් જાති જાතියක්. ඒගොල්ලන් අතට ගියාට පස්සේ අපිට තමයි හොඳට පේනවා ගැඹුර. ඊගාවට කලියෙත් මොකද්ද දේත් මොකද්ද? නමුත් මේ අසමාහිත මිනිස්සු ඉන්න මොකක් අපේන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඒක දෙලා වහාම තීන්දුවකට එන්න හදනවා. ඇත්තටම සමාහිත හිතකට තීන්දුවක් ඕනේ නැහැ. තීන්දුව ගත්ත ගමන් කර්මගත වෙනවා. චේතනා ඉදිරියපත් වෙනවා. ඒ හිත දන්නවා අපන්නකව අවිරුද්ධව හිටපුවාම බේරෙනවා. ඒක නමුත් වට වෙලා ඉන්නේ 99ක් වෙන බෑ බෑ අපි මේක එකතු වෙන්න ඕනේ. තීන්දුවක් ගන්න ඕනේ. අර දේ කරන්න ඕනේ. මේ දේ නොකරන්න ඕනේ කියලා අර සමාහිත පුද්ගලෝ පුදුමාකාර බලපෑම් කරනවා. ඒ වෙලාවට තමයි කිසිම සමාහිත හිතක් නැති කෙනෙක් වගේ ඒ කියන දෙයට මගේ කියන සමාහිත හිත නැත්නම් සමාහිත බව අනුන්ට රත්ුන්ට නොමැති හේවා කියන විදිහට කටයුතු කළොත් ඒ සිද්ධිය එතනින් ඉවර කරන්න පුළුවන්. නැත්නම් තමයි මේකට අහු. ඒක නිසා කොච්චර සමාධියක් ඇති කරගත්තත් කොච්චර ධ්‍යාන අභිඥා මොන බල තිබ්බත් ලෝකේ ඉන්න තාක්ෂණයේ අසමාහිත අසමජාතියක් කියලා හිතාගෙන ඒගොල්ල අතර ජීවත් වෙනකොට කිසියම් සමාහිතකමක් අනුන්ට නොඇතෙහෙන ජීවත් වෙන කෙනාගේ සමාධියේ කිල්ලෝරක් ඇතිවෙන්න බෑ. අවදාගත ඒක කියලා හොඳට ගාපු පිහක් ගලක් කරපුවාම මොනතර හවුත් වෙනවා කියන්නේ මේ සමාජයේ මූණත කවදාක සෞත් වෙන්නේ. හැබැයි සමාහිත හිතත්ව දකින්නකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න. අසමායිකීකත්ව දකින්නකොට අරසකරන. අරසකරන මොකද්ද? මේ ඇත්ත දැනගත්තොත් ඒ ඇත්තන් හරි වේශ කරපත්. මේ අසමත් මේ දේශම ලෝකේ කොහොමද සමහිත පවත්න්නේ කියලා. ඒ නිසා සමහිත පවත්න කෙනා සමාගේ මගේ සමාහිත බව කාටවත් නොවැට හේවා කියන අල්පේච්ඡ භාවය ඇති කරගත්තොත් බුදුන් දකින්න පුළුවන්. බුදුන් දැකලා නිවන් දකින්න පුළුවන් ධර්මය දකින්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ අසමාහිත ලෝකයේත් එක නඩු කීකියා රණ්ඩු කර කර නැත්නම් මේ අසමාහිත ලෝකේ මගේ සමාහිතකම කඩනවා කියලා ඒ තමන්ට බාධා කරන්නේ අසමාහිත જાතිය කියලා රණ්ඩු වෙන්නේම මාර බලවේගෙ එන්නෙම තමන්ගේ මේ තියෙන සමාධිය නැති කෙනෙක් වගේ හැසිරෙන්න දන්නේ නැතිකම නිසා. දන්නවනම් හිතෙන්න පුළුවන් ඒක වංචාවක් කරනවද නෑ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙම සඳහන් කරලා තියෙනවා සමාහිතෝ සමානෝ සමාහිතෝති මං ඥානෙයුන් තීති නෛච්චති ඊට පස්සේ දරුවන්ට සඳහන් කරනවා පඤ්ඤවා සමානෝ පඤ්ඤවා පඤ්ඤවාතිමං ඥානයන්ති කියන ඉච්ඡති. දුර ප්‍රඥාව තියෙන තේරෙනවා මේක නම මෙහෙමයි මේක නම මෙහෙමයි කියලා. නමුත් කවදාකවත් ඒක ඇඟෙන්න හරින්නේ නැහැ. දැන් නම් කරන්න හදන්නේ මේ තියෙන තියෙන ඥානයේ හැටියට එක්කෝ ඩිප්ලෝමාවක් එක්කෝ ඩිග්‍රී එකක් එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් එකක් හරි ගන්න තමයි. ඒ තියෙන එක රෙජිස්ටර් කරගන්න. මේක කියන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. මේක පිළිබඳව ඔය මේ බුද්ධ දේශනාවක් නොවුනට ඒ පාරසරි මහරහතන් වහන්සේගේ මම හිතන්නේ ථේරගාතාවේ සඳහන් වෙලා තියෙන්නේ උන්වහන්සේ සඳහන් කරනවා මේ ශාසනයේ සැප විඳින්න. නිරාමිස සැප විඳින්න නම් චක්කුමාස යත අන්දෝ රෝතවා බදිරෝ යත. ඇස් ඇත්තේ නමුත් අන්දේක්ෂයේ හැසිරෙන්න ඉගෙන ගන්නවා. කන් ඇත්තේ නමුත් බීරේ කුසේ හැසිරෙන්න ඉගෙන ගන්න තියෙන්නේ. හොඳට කොණ්ඩ අතපය අයිය තිබුණාට වැඩක් කරගන්න බැරි කොණ්ඩ අමාරු කෙනෙක් විදිහට ඉන්නේ කියලා. කොච්චර ඥානයක් තුනත් මොඩේකේ හැදිරෙන්නේ කියලා. මොනම දෙයක් කරලා බේරෙන්න බැරි නම් පණ ගිය මලකුණක්සේ ඉඳලා බේරෙන්නේ කියලා. ඉතින් අද ලෝකේ දින මේ අඳුරේට මේ ලෝකයේ අද තියෙන මේ කියාපෑමකට ඉඳ තොක්ක. නමුත් මේ ඔක්කොම යල්පැනපු ධර්ම බාටපත් කරගෙන තියෙනවා. අපි තියනට වැඩිය කියා බහන්න පටන් අරගන්නවා. ඒ නිසා ඥානවන්තය කියලා බුදුහාමුදුරු සඳහන් කරන්නේ පඤ්ඤවා සමානෝ පඤ්ඤවාති මං ඥානෙයම් තීදින ඉච්ඡති. මගේ ළඟ ප්‍රඥාවක් තියෙනවා කියලා කිසි කෙනෙකුට දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. අල්පේච්ඡතාවයේදී අල්පේච්ඡ බව නොදැනෙනවට කැමති වෙනවා කියනට වැඩිය මේ පැත්තට එනකොට සාමාන්‍ය ඇතීමක් ගන්න පුළුවන්. ඒත් මේ වෙනකොට අල්පේච්ඡතාවේ යම් ප්‍රමාණයකට දිනු කරපු මේ සාසනික සීල සමාධි ප්‍රඥා දිනු කරපු සතිය තියෙන කෙනාට තේරෙනවා. නමුත් ආගංකාරයන් නම් මේක තේරෙන්නේ නැහැ. ආගංකාරය කියලා කියන්නේ සාසනයට manussත්වයට හිංසා කරන මිනිහ. ධර්මවාදියා නම් මේක හොඳට තේරෙන්නේ. සා බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කරගත්ත දවසට අපි බුදුන් දැක නිවන් දකින්න. දැනට අපි පටන් ගන්නේ නම් ආගමෙන් තමයි. ඒක නරකක් නෑ. මොන්ටිසෝරි පන්තියට හොඳයි. බාල වයස් කාලෙින්ද හොඳයි. නමුත් ඉස්සරහට ගියත් කවදාකවත් ආගමට කෙනෙහිලි කරන්න එපා. මේ ආගම කටයුතු හේමම තියෙද්දි Taman දැනගන්න ඕනේ එහෙම ආගමෙන් ධර්මයෙන් වෙන් කරගෙන විසම ලෝකයේ සමහිත පවත්තන්න වෙන්නමම ඉස්සරණ ඥානයක් අවශ්‍යයි. අන්නේ ඥාන කියන කෙනායි ගතිය තමයි පඤ්ඤවා සමානෝ පඤ්ඤවා තීතිමං ඥානෙයොන් තින ඉච්ඡ. ප්‍රඥාවන්ත වුණේ නමුත් මගේ ප්‍රඥාවන්තකම ලෝකයාට නොවැටහින කාලෙට වැටෙන්නේ නැත්නම් හොඳයි. වැටීමට අකමැති වෙන ඥානය තමයි මෙතෙන්දී අවශ්‍ය කරන්නේ. මේක ඇත්තටම මේ මේ විධානයක්වත් මේක ඇත්තටම කියනවා නම් රැවටිල්ලක්වත් නෙවෙයි. අන්තිමට කරුවත් සඳහන් කරනවා පපංච නිප්පපංච රාමෝ සමානෝ නිප්පපංච රාමෝ තීති මං ඥානෙයෙන් තින ඉච්ඡති. ප්‍රපංච කිරීමෙන් තොර වුණේ නමුත් මම ප්‍රපංච කරන්නේ නැති කෙනෙක් බව දැනගන්න නැත්නම් හොඳයි කියන එකටයි මේ ඉරැඳගෙන ඉන්නේ. ප්‍රපංච කරනවායි කියන එක සාමාන්‍ය වචනේ අපි අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ තණ්හා මාන දිට්ඨි වලින් මේ සංසාරේ අංජබජල් කරගන්න. අවුල් කරගන්න එක. ඒ නිසා අපිට අල්පේච්ඡතාවයේ ආවත් අල්පේච්ඡතාවය නිසා තණ්හාවක් එන්නේ තියෙනවා මාන්නයක් එන්නේ තියෙනවා. මේක මගේ අල්පේච්ඡතාවය කියලා සක්කාය දිට්ඨිය වැඩි වෙන්නේ තියෙනවා. ඒ වගේම අපිට සතුටක් සන්තුෂ්ත භාවයක් සමාජයේ සාසනයෙන් ගත්තත් ඒක මගේ සතුට මේක මට මේක මගේ ආත්මය කියලා පැටලව ගන්න ඉඩ තියෙනවා ඒ වගේම අපි හොඳ වීර්යවන්ත වුණත් ඒ වීර්යවන්ත භාවය පිළිබඳව අප්‍රමාදී භාවය පිළිබඳවත් අපිට තණ්හාමාන දිටි එන්නේ තියෙනවා සමාධිය පිළිබඳව සමාහිත භාවය පිළිබඳව ප්‍රඥාව පිළිබඳවත් එනවා මේන හැම දෙම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන නිප්පංචරාමතාවයට යන්න නම් මේ සෑම ගුණයක්ම තියෙද්දි නැති කෙනෙක් සේ හැසිරෙන එක ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ හැසිරෙන එක කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරෙන එක මිස මේ ධර්ම ලෝකෝත්තර ඉක්මවල ලෝකය ලෞකික පැත්ත ඉක්මවල ලෝකෝත්තර පැත්ත කවදාකවත් යන්න බෑ සාසනික ගුණ හෝ මමයේ මාගේ මගේ ආත්මය කියලා හිතනවා නිසා සාසනික ගුණ වඩන්න ඕනේ. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි, මේ හේතු ධර්ම આવොත් මේ ඵල ධර්ම ලැබෙනවා. ඒක මට උච්චිත සීමා වෙලා නැහැ. උච්චිත සින්න වෙන්නේත් නැහැ. සරුවත් යනවා අපිට සින්න කරලත් නැහැ. සරුවත් යන සඳහන් කරගෙන හොඳට ගුණ වඩලා ඒ භවකින් ඒ ගුණය මතින් තමයි කන්නාමාන දිච්ච නොවීමට නම් ඒ ගුණය පිළිබඳ සාසනික ප්‍රඥාවකින් නිප්පංචරාමියෝ බලන්න පටන් අරගත්තොත් ආචාර්ය પરම්පරාවකින් එක කවදාවත් මේ දෙවෙනි පන්නරේ ගන්න බෑ. විශේෂයෙන්ම දරුවචන සඳහන් කරනවා පරතෝ ഘോഷයකින් තොරව. අනුන් කියන දෙයක් අහන්න නැතුව කවදාකවත් කෙනෙකුට ස්වයම්බුව මේ ඥානෙ පහළ වෙන්නේ නැහැ. අල්පේච්ච වුණත් අල්පේච්ච බව රට්ටු නොදනීවා කියන ඥානෙ අල්පේච්ච වෙන්න නම් දැනුම දෙනවා. ඔය බාල දක්ක දිහා පානවත් උගන්න. නමුත් ඒක වත්තු නොදැනීමා නැත්තම් දැනගත්තේ නැත්තම් හොඳයි දැනගන්න නොවේ නොදැනගන්න කටයුතු කරනවා කියන එක සාරුවච්චන් වහන්සේගේ මහගණ්ඩෝ. ඒක සන්තුෂ්ටෝ සමානෝ සත්‍ය ඇති කරගත්තේ නමුත් නිර්ආමස ප්‍රීතිය ලද්ද දෙයින් සතුට වෙන ගතිය කවදාකවත් ඒක අනුන්ව දැනගන්න මට්ටමට යන්නේ. ඒ වගේම තමයි සතුට ඇති වෙනා වගේම තමයි පිරිය හොඳට වඩන ආරද්ධ විරිය ඇති කරගන්නවා නමුත් කාටවත් පෙන්වන්නේ අපි මහා කාල වීරියකින් කටයුතු කරන බව. ওই අනිගොල්ල විවේකීව කුසීතව ඉන්නකොට අංගල වැඩ කරන දරගන්න. මේ ආදී සෑම ගුණයක්ම වඩලා ඒ ගුණය පිළිබඳව ඒ සර්වඥාන්සේ දීලා තියෙන මේ උපමානේ නැත්තම් අපි ලාහට ගෙම්බෝ විසවරනවා වගේ වඩන වඩන ගුණේ වාස්තීකරණය වෙනවා. කුලකට ගහගෙන යනවා. මාර බල වේගේනවා. එහෙම නොවන પરම්පරාවක් අපි මේ වෙනකම් අරගෙන අවිලා තියෙන නිසා අපි මේ ගුණේ වඩලා නොකර වෙන අනෙකුත් ශාසන වගේ නෙවෙයි. ඒ ගුණේ වඩලා ඒක ආරසා කර ගැනීමට විශේෂ යන්ත්‍රයක් මන්ත්‍රයක් නැත්නම් යාන්ත්‍රණයක් සහිත සාසනයක් තියෙනවා. ඒක පොතේ නෑ. හැබැයි නෑ කියන්න බෑ. මේ වචන ටික පොතේ තියෙනවා. නමුත් කියවනකොට ඕනේ පොත්කාරයෙක් හොල්මන් වෙලා හිටිනවා. මොකද දින ගැනීමටත් බාධා කරන්නේ තොස් කියලා වගේ මේක පේන්න තියෙනවා. ගුණය ඇති කරන ගුණේ වසාගෙන. ජීවත් වීමේ ගතිය මම දැකලා තියෙන්නෙම ඒක වඩපු පුද්ගලයන්ගේ ජීවන හුස්ම තුළ පමණයි. ඒ ඇත්ත මනින්දයි. මහා ගැඹුරු මොහොතක් වගේ මොන්නම දෙයකටවත් අහු වෙන්නේ නැහැ. නිසා Taman මැනෙන්නෙත් නැහැ, ලෝකෙ මනින්නෙත් නැහැ. ඒක මේක Tamanගේ බුද්ධියට හින්න කරගෙන මේක තණ්හා කරගන්නෙත් නැහැ. අන්තිමට ඒක මගේ ගුණයක් කියලා කවදාවත් කියන්නේ ඒක සඳහන් කරන සාහසනික ගුණයක්. බුද්ධ හරි උච්චමෙන් වහන්සේලා වගේ නද ගුණයක්. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වන්නකොට මේ ගුණ ටික වැඩ. මේ සූත්‍රයේදී සරුවචනanse මේ විදිහට අපූර්ව තාලයකට මේ විස්තර කරලා සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ ඒ ප්‍රතිපදාව තුළ මේ ගුණ ධර්ම දිහාට නැමියාවක් තියෙනවා. මේ ගුණ ධර්ම වල වර්ධනයක් සිදු වෙනවා නම් ඒ මනුෂයාගේ රුචිකත්වයේ අරුචිකත්වයේ පෞරුෂත්වයේ පැහැදිලි වෙනස්කම් වගේක් වෙනවා. ඒක කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. ඒ වෙනස්කම් වෙනකොට දැනගන්න පුළුවන් මගේ මේ සීලයේ වර්ධනයක් වෙනවා. සමාධියේ වර්ධනයක් වෙනවා. ප්‍රඥා වර්ධනයක් වෙනවා. ඒ කියන අපිච්චතාදී ගුණ ඉබේම අගයකටත් ලක් වෙන අතර ඒ අපිච්ච ගුණ වැඩ කරන පෙරහැරකට තමනුත් එකතු වෙලා මේ පෙරහැර සමාජිකත්වයේ ටික ටික ටික ටික ඉන්න පටන් ගන්නවා. අන්න එදාට මේ නිවන් මාර්ගය යන්නේ පාර හරිද වැරදිද කියලා කාගෙකවත් කලකන්න දෙයක් නැහැ. හොඳට තේනවා සංසාරේ කවදාකවත් නොගිය අමුතු පාරක් දිගේ මේ වර්ධනය සිදු වෙනවා. හැබැයි ලෝකයක් එක කිසිම ගැටීමක් නැහැ. සර්වඥාන්සේ සර්වඥතා ඥානයටත් පත් වුණාට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ලෝකේ මාත් එක්ක ගැටීම කිසිම අඩුවකුත් නැහැ කියලා. ඒ යෝගාවචරයේ අපට ඒ ලෝකයෙන් එන ගැටුම ඉතාමත්ම බලපත් ලෝකයක් අන්න ඒකට ඔළුව පහත් කරගෙන ඉඳන මෙන්න මේ ಗುಣ ඉස්සලා හිතට වද්දා ගන්නවා. සුඛමේ වශයෙන් ඒක හුතුවට කල්පනා කරලා බලනවා මේක මේ හරියන වැඩක්ද වෙන්න පුළුවන් වැඩක්ද ලෝකේ තාත්වික දෙයක්ද කියලා. ඉන්නේ දෙක හරිනම් සුඛමේ වශයෙන් චින්තාමය හරිනම් කුසල ඡන්දයක් පහළනවාම ලැබිච්ච මනුස්සාත්ම භාවය කළ යුත්තනම් මේකයි. අන්න ඒක සඳහා ප්‍රයත්න කරන්න. ප්‍රයත්න කරනකොට හරි ප්‍රතිපදාව නම් යන්නේ කවදාකවත් මේකේ අවලංගු ගතියක් නැහැ. පිළුණු වෙච්ච ගතියක් නැහැ. සාසනය සම්පූර්ණ පණතියි. ඒකට පැවිදි වෙන්න ඕනේ. ඒකට පිරිමි වෙන්න ඕනේ, ස්ත්‍රී වෙන්න මොනම දෙයක්වත් නැහැ. අහවල් නුසුදුසුකම කියලා. නැත්නම් අහවල් දෙ නෑ දෙ නැති නිසා බෑ කියලා මොන්නම දෙයක්වත් ඉදිරිපත් කළා නෑ. ඉස්ලාම මේක සුතමේ වශයෙන් අහලා තින්තා මේ වශයෙන් බලලා හොඳයි කියලා වැටහෙන එක තමයි පාර. ඇතේ වැටහ ගන්නක බුද්ධික මතය. ඉතින් සාම වෙන ධර්ම ඉදිරිපත් කර ගැනීමේදී මගේ භාවනා කරන්න නැත්නම් තමන් කරන භාවනාව නැවත අලුත් කරගන්න. මොනක අලුත් කරගෙන අලුත් ජීවිතයක් පටන් අරගන්න, අලුත් සංකල්පන ඇති කරගන්න, අලුත් ජීවන දර්ශනයක් ඇති කරගන්න, සම්‍යක් දෘෂ්ටිය ඍජු කරගන්න උගාක් උදව් වෙනවා. නමුත් අර තියෙන ගොනුව විප්ලවයකට භාජනය වෙනවා. Tamanට දැනට තියෙන ගොනුව අනිවාර්ය විප්ලවයකට භාජනය වෙනවා. ඉතින් මේ විප්ලවකාරී නැත්නම් යෝනේ යෝනිසමනසිකාරයේ සහිත යෝගාවචරින්ද මේක නව අභියෝගයක් වඩපත්. පත් වෙලා ඒක සතියෙන් සමාධියෙන් තහවුරු කරගත්ත දවසට සාසනේ අයිතියක් නැත්තම් සාසනෙන් අපිට වැඩක් අපෙන් සාසනෙට වැඩක් සිදු වෙනකොට තේරෙන්න පටන් ගන්නවා අපි ඒ ගඟ දිගේ ඉහළට පින්න ගතිය. ඉතින් මෙතුවක් ලා මේ දේශනා කරන ධර්ම කොටස තම තමන්ගේ අත්දැකීම් වලට මූල ධර්ම වලට එකතු කරලා තවත් උනන්දුවෙන් මේ කටයුතු කරගෙන යෑමේ සියලු දිනාටම මේ මහා පුරුෂ විතක්ක ප්‍රකට වීමෙන් මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වගේ නබෝ කලකින්ම මේ සියලු දේවල් සාක්ෂාත් කරගැනීමේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිත ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි පැය එකමාරක සුද්ධ වශයෙන් අරගෙන දෙනවා දේශනාව සඳහා පමණයි. මේ කිවිතු කළ යුතු යමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න දී කියලා මම සාදා මේ සාදා මේ සාදරෙන් ඉල්ලයි. ප්‍රශ්න වෙලාවට ගමු ඈ ප්‍රශ්න අහන වෙලාවට අපි ඒක ඉස්සරහට කොහොමදක්වත් මේ සූත්‍රය ඉස්සරහට යනකොට ඉදිරිපත් වෙනවා ඒ සතිය තනා වැඩෙන ක්‍රමය තමයි සම්පජඤ්ඤ වලට යනකොට සතිය කියන්නේ ඉදිකට නම් සම්පජඤ්ඤ කියන්නේ නූල කියලා හිතාගත්තට කමන්නේ. සතිය කරන කරන යන පිටිපස්සේ නූල ඇවිල්ලා වැටෙනවා. සතිය නැමෙන්නේ නැති එකක් මේ සම්පජඤ්ඤ කියන්නේ නැමෙන සුළු එකක්. ඉස්සරහදී අපි මේ සම්පජඤ්ඤ ක්‍රම දෙක තුනකට විස්තර කරන්න පුළුවන් මෑන්‍යුවල් මතක් කරන්නේ මේ ඉරියාපත සම්පජඤ්ඤයේ තියෙන හතර ආකාරයේ ඈ ඒක එක ක්‍රමයක් විතරයි තව තියෙනවා ගොඩක් සම්පජඤ්ඤ ගොඩක් ප්‍රඥා කියන වචනය අනුවත් විස්තර කරගාවි අපි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවක ගන්න ඒකට අපි පුළුවන් තරම් විස්තර කයිතු ඉදිරිපත් කරගන්න බලමු මේ මොකද ඒක වෙලාගත යුතු වටිනා මාතෘකාවක් නිසා ඒක ඉතින් අර ආධුනිකයෙකුට අමාරුයි. හොඳට සුද්ධ වශයෙන් ආනාපානය කරලා ඒ වගේම ටිකක් කරදර බාධක මැදත් ආනාපානය කරලා යන කෙනාට තේරෙනවා කඩුව දෙන්නේ කාටද කියලා. කොපුව දෙන්නේ කාටද කියලා. ඒක සාර්ථක වුණාට පස්සේ මම මේ හොඳට බලලා මම මේ කුමාරි කරපැඩි හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේ බාධක නැත්තම් කවදාකවත් සතියේට කොන්දපණ යන්නේ හැදෙන්නේ නැහැ. බාධක එන්නම ඕනේ. ඒ බාධක වලින් තමයි හරියට තේරුම් අරගන්න සතිය තියනවා කියලා. එතකොට බාධක මැද සතිය පැවැත්වීම බාධක නැති තැන්වලදී ජාග්‍රහණයක් වට ආවට පස්සේ අභියෝගයක් එනවා අපි ප්‍රයෝජනයක් සලකලා චේතනාපූර්වක වැඩක් කරනවා. අතන මෙතෙන් යන්න ඕනේ මේ විලාඳි පහව ඇතුළත. ඒ ගමන යද්දි ඒ ගමනට යන්ත්‍රය යොදවලා අතරමැදි සතියට යන්න පුළුවන් දෙයක් බලන්න. වාහනයක යනවා අපි දන්නවා මේ වෙලාවට මෙතෙන් යන්න ඕනේ එතන මාර්ග නීති කියනවා. පහළ යන පහළ යන පැත්තේ බලන්න ඕනේ. ඒ ශේෂ්ඨම ඉතලා දෙන්න ඕනේ හිතට. දීලා ඒ අන්තරේ පුරුදු වුණාට පස්සේ තේනවා ඒක ඔක්කොමත් වෙද්දි විවේකයක් වෙනවා. ඒ විවේකයේ තොලුරුවන් අපිට ආනාපානෙ උනත් කරන්න. ඒ කියන්නේ විකල්ප දෙකක් තියෙන එකක් තමයි කරන වැඩේ හැටිය පිළිබඳව මම ඩ්‍රයිවිං කරනවා ඩ්‍රයිවිං කරන එක. ඒකෙන් හිත මෑත් කරන සම්පූර්ණයෙන්ම සුද්ධව ආනාපානෙ කරන්නත් පුළුවන්. ඒක නිකන් මේ සබන් ගහනකොට සුරල් දාලා ගහනවා කියන එකක්ද? උදේට සබන් ගහන්න දන්නේ නැකන සුරල් දාලා ගහනවා වගේ තමන් කරන වැඩ පිළිවෙල පිළිබඳ අතිරේක මේ හැකියාවක් තමයි ඒක. නමුත් සාමාන්‍ය කටයුතු ඒක උනන්දු කරවන්නේ නැහැ. ඒ කරන වැඩේ සමහරකට අවුල් වෙන්න ඉඩ තියෙනවා. වැඩේ අතරතුර අනාපාණ්ඩ යනවා. දැන් මුලින් කරන වැඩේට හිත යොදලා ඒක සත්‍ය පිළිතුර ඉවරුනාට පස්සේ තමයි පුළුවන් නම් ආධුනික වෙච්ච ආනාපානයක්. එතෙන් අදාළ නැති ආනාපානයක් නම් ගන්න පුළුවන්. ඒක හැබැයි මට තේරෙන කාට කරන දෙයකට වැඩිය වෙන දෙයක්. ආනාපානේ පුරුදු කරගෙන ආද ඉබේම ඔය කොච්චර සංකීර්ණතා මැද වුණත් ආනාපානෙ හිත ගිය ගමන් නිකන් ගෙදර ගියා වගේ ෆැමිලියරිටි එකක් එන්න පටන් ගන්නවා. ඒක අන්තිමට ඇබ්බැහියට යනවා. ඒක ඕන සංකීර්ණ වැඩක් කරන ගමන් ආනාපානෙ හිත දාන පුළුවන් ගැටයක් එනවා. එනිසා ඒක කරන්න යන්න ඕනේ නැහැ. නියම වෙලා වෙනකොට ඉබේ කෙරෙන්න පටන් ගන්නවා. සමාධිය කියනවා. අපි හිතනකොට හරිම ඔව්. ඔය දැන් ඔය මේ විපස්සනාවේදී ඔය බල විපස්සනාවටපත් වුණාට පස්සේ එහෙම ආනාපාන දිගේ යනවා කියලා ආනාපානේ මොනම තාලකින්වත් අහුවෙච්ච තැන අහුවෙන්නේ නැත්තරට යනවා. ඒකවල දන්නවා මේ ආනාපාන දිගේ ගිහිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා උදේට සතියක් තියෙන සමාධියක් තියෙන නමුත් පටන් ගන්න දීගු අල්ලගෙන යන දීගු හැරෙන්නේ නෑ දැන්. ආනාපානේ නෑ. කොහොම ටික පාරකට එක පාරට ගැස්සිලා ගැසි ආපහු අනුභවනාට වැටෙන වෙලාවක් එනවා. ඒක උඩ කල්පනා මේ කොහොමද සතිය නැති වෙලාවද ගැස්සුනේ සමාධිය නැති වෙලාවද ගැස්සුනේ ආනාපානිය නැති වෙලාවද ගැස්සුනේ කියලා බලනකොට වැටෙන්නේ ආනාපානෙට. අර වැටෙන්නේ ආ දැන් හරි. අංගේ ගහන මිනිහට පිටුරු ගහක් හරි කවන්නේ කියලා ආයෙ එල්ලෙනවනේ. ඊළඟට සෝන්දේට ආනාපාන දෙන්න ආයෙ ටිකවල ආයෙ කොහොමදෝම තැම්පත් වෙලා ආයෙ ගැස්සලා ඉති. මෙහෙම පාරට මෙහෙම ගස්ස ගස්ස ගස්ස ගස්ස ගෙනියනකොට තේරෙනවා ඒ අතරමැදදී ඉතිවිලි ඇවිල්ලා කියලා ප්‍රශ්නකුත් නැහැ. වේදනක් නැහැ, සද්දක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම නිකන් කම්බේ ඇවිදවල කම්බේට ගැහුවා වගේ. ඩක්කාලේ හෙල්ලුම් කළා ඉන්නවා. එකක් තියෙන හැබැයි ආයෙ වැටෙන්නේ අනබන්ද. අප වෙන්නේ වැටෙන්නේ අනබන්ද. ඒ වෙලාවට සතිය නැහැ නමුත් සමාධිය ගන්න තියෙනවා. ඒකෝට කියනවා ආපහු හිත වැටෙන්නේ ගැසිලා තමයි. ඉන්දින් අවදිනකොට පාටින් ගා ෂොක් එකක් වගේ හෙල්ලුම් කරන මහ බලෝ දෙදුරුම් කා වගේ තේරෙනවා. නමුත් ආපහු එන්නේ ආනාපානෙට නම් හිත නරක කරගන්න එපා කියන්නේ. ඉතින්ද ලොකු වීර්යයක් ඕනේ මුත්‍ර ගැල්සක් කමන්නේ මං ඉන්නේ හරි පාර කියලා යන්නේ. ඉතින්දී වෙන්න හේතුව නම් ඒක චිත්තක්ෂණ කීපයකට ඉස්සෙල්ලා සතිය නැති වෙලා තියෙනවා. ආපහු සතියට එන්නේ පාරට ගැස්සලා ආනාපානේ සතියයි ඔක්කොම පිහිටන විදිහට තමයි හිතෙන්නේ. ඒක මේ එක විදිහට බලනකොට අපේ හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයකින් අපි ඉන්නවාද කියලා බලන්න කරන පරීක්ෂණයක් වගේ. අපි හොඳ සීලයක ඉන්නවද කියලා බලන්න කරන පරීක්ෂණයක් වගේ. දුසිල්වතේ කොතෙන්ද ගියා නම් හිතනවා මේ ගැස්සුනේ සීල ගැලිට නිසා කියලා. නැත්නම් මානසික රෝගේ තියෙන කෙනෙක් නම් හිතනවා පිස්සු තද වෙනවා කියලා. මේ දෙකම නෑ මේක කොහොම ගියත් මේක ස්වභාවය කියලා හොල්ලලා බෙන්නකොට පේනවා මේ පාරේ හරි. හැබැයි හරිය නැති බාට ලකුණු පේනවා නෑ හිතවට ගන්නෑ. කෙලින්ම අරගෙන යනවා. ඒකද තේරෙන්න පටන් ගන්නවා මේ සත්‍ය සමාධිය තියෙනවා කියන්නේ. තවත් උපමාවක් දෙනවා ඔය ගුරුම ස්වාමීන් වහන්සේලා දැන් ඉඳගෙන ඉන්නවා පැයක් එකමාරක්. ඒකට සතිය තියෙන සමාධියක් තියෙන. හැබැයි මේ කකුල වේදනාවක් එනවා. මොන විදියෙන්වත් ඒක හැරෙව්වත් ආපහු හැදුවත් බෑ. ඒක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා දොරට තට්ටු කරනවා මං ආවා මං ආවා මං ආවා මං ආවා ගෙට ගනින් ගෙට ගනින් කියලා ගහන්න පටන් ගන්නවා. ඒත් අපි කියන පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන් කියලා කරගෙන යනවා. අන්තිමට මත්තම දෙනවා මොකක් කරන්නේ. මට උත්තරයක් වශයෙන් තියෙන සක්මනට යනවා. ඉතින් අපි යටත් ආන්දයි. මේ හතර සම්පජාඤ්ඤය ඇතුළතම පරියන්කෙන් නැගිලා සක්මනට යනකොට හොඳ නැවතිල්ලේ මම මෙතන වේදනාංශන්නේ නැගිටින්නේ කියලා එමේට යෝගාවදයක් විදිහට හොම තහරවල නැගිටින ඉරියව්වදී හොඳට බලලා ඉඳගෙන ඉඳගෙන නැගිට්ටා. නැගිටලා වටපිට යනකොට කෙලින්ම සක්මනට ගියොත් අර පරියන්කේ තිබුණු සමාධියේ හේමම සක්මනට යනවා. ඉරියව්ව වෙනස් වෙනවා, මෙනෙහි කරන තැන වෙනස් වෙනවා, ඔක්කොම වෙනස් වුණාට මේ අර ගත්ත සමාධිය එහෙමම පරියන්කට යන්න පුළුවන්. මේ ගැන කනගාටුලච්චි කපරාද මෙච්චර ඉන්න වෙලාවේ කකුල වේදනාවක් ආවා කියලා පශ්චාත්තාප වුණොත් සමාධිය හැදෙනවා. නෑ සම්මානේ පශ්චාත්තාප වෙන දැන මේ හැටි ඉන්දිර සාසනික උත්තරේ තමයි සක්මන. ඒකට යනකොට අතකසා දාලා යන්න එපා. නැවතිල්ල නැගිටින්න. නැගිටලා ගෙනෙන් පරියන්ගේ සක්මන් ගන්න. සක්මන් ගියාම අර වේදනාවේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා අර ගෙනිච්ච සමාධි රැල්ල එහෙම ගෙන යන්න පුළුවන්. අත්දකලා තියෙනවද නැත්නම් ඔය ඕල්ලන්නේ මොකද? අත්දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ලොකු වේදනාවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා මුංගෙන් යන වේදනාවක් පැමිණේවා ඒ වගේම තමයි සක්මණේ හොඳට හදාගත්ත මේ සතිය සමාධිය වෙන පරියන්ගිට ගියත් අර තියෙන සති සමාධියක හේම පැකට් එක පිටින්ම ගෙනලා තිබ්බා වගේ අතරමැදි හොල්ලන්න දෙන්නවා ගලින් වල අන්නවටයි ඒ කියන්නේ යක්ල කැලක් කරන කාන්දම් කෙරුවොත් පැකට් කැලක් කාන්දම් කරන කාන්දමක් අතුල්ලන්න ඕනනේ තුන්වත සැරයක් අතුල්ලුවොත් ඒ කාන්ද යකඩ යම් ප්‍රමාණයක කාන්දම් වෙනවා මොකද තායි වැටුනොත් අර කාන්ද ශක්තිය නැති වෙනවා රත් කෙරුවොත් කාන්ද ශක්තිය නැති වෙනවා ඒ පිට තව තවත් අර විදිහට නැතිලුවොත් එන්නේ එන්නේ එන්නේ කාන්ද ශක්තිය වැඩි වෙනවා මේ වගේ මූත්‍රමේ අපලඟ සියලු ಗುಣ තියෙනවා. ඒවා මේ ක්‍රේල් වෙලා තියෙන අංග බජල් වල අවුල් වෙලා තියෙන. පිළිවෙලට ගොනු කරගත්තට පස්සේ කොහොල්ලත් වැඩ නැතුව තියාගන්න. අපි කියන සප්පාය ගන්න සලකන්නේ. දැන්ුසාට පස්සේ ඒ ගත්ත ගොනු හිටිනවා. හැබැයි ඒක ඉච්ඡිත සාර නෙවෙයි. తాවකාලිකව ඒ ගොනුව ගෙන යන්න පුළුවන්. ඒක තමයි අපි මේ යෝග ජීවිතයේ කාලසටහන හදාගන්නේ කියන්නේ. මේ පුද්ගලයාත් ඉන්නකොට ගොනුව තියෙනවා. මේ ආහාර ගන්නකොට ගොනුව තියෙනවා. මේ වෙලාවට නාපුවාම ගොනුව තියෙනවා. මේ වෙලාවට සක්මන් කරපුවා ගොනුව තියෙනවා කියලා ඔක්කොම කඩ කඩ හදා හදා කඩ කඩ හදා හදා පරීක්ෂා කරුවට පස්සේ Tamanta ආවේනික රුචි අරුචික නබෝ කාලෙකින් ඉඳ බලන්න. ඒක නිකන් බුදුහාමුදුරුවෝ අපිට රෙසිපි එකක් හදලා දෙන්නේ. මහත්ය මතක කරනවා උඹට ඕන කරන්නේ සත්‍ය සමාධියයි. ඒ වෙනවා විවිධත්වයේ දිනන ලෝකේ. ඒක මේ කර කර අත්දා බලන්න. අත්දා බලනකොට එන බාධකවලදී තමයි ඔය මේ ඊයේ දවසේ තෝක් එකේදී මේ මහත්ය ස්පෝක් එකට කිව්වා. මොකද සත්‍ය වඩලා තියෙන කෙනෙක් ඉන්නවා නම් අධ්‍යාත්මයක් කියන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට සතිය වඩ බව තේරෙන්නේ හැම වෙලාවෙම සතිය කැඩෙනකොට කියලා. ඇත්තමයි ඒ කතාව. සතිය හුදුවට කර්මකාරණා වෙනකොට ඒක නම්බුවක් නැහැ. කැඩිච්ච වෙලාවක කෙලවිච්ච වෙලාවක සතිය ඇවිල්ලා නැගිටිනකොට උඹ ගන්න හිතෙනවා. අනේ උඹ මාව අමතක කරුවේ නෑනේ කොච්චර හොඳද කියලා. එදාට තමයි සතිය වටිනාකම තේරෙන්නේ. අනිත් ඔක්කොම දාලා අතහැරලා යනවා අපි. සතිය ඇවිල්ලා කියනවා නෑ මම ඔබව අමතක කරලා නෑ. මම ඉන්නවා. ඒකකොට කියනවා අම්මේ අර ඉස්සලා අපි ඒකට යොදවපු කාලේ ඇති කරගත්ත සතිය මුන්න තරම් අපේ කල්යාණ මිත්‍රයෙකුට උදව් කරනවා. සියල්ල සතුටින් සමාන වෙනකොට සතිය පැත්තකට. ඒ කරන්න දෙයක් නැහැ. මොකක් කරේ අමලියක්, කරදරයක්, දුකක්, කරදරයක් එන දවසට මෙහෙමයි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවිලා කටයුතු කරනවා. ඉතින් අපි හොඳටම දන්නවා අනිවාර්යයෙන්ම අපි ලෙඩ වෙනවා. අනිවාර්යයෙන්ම අපි වයසට යනවා අනිවාර්යයෙන්ම මරණවයි කියලා හොඳම දේ තමයි කලින් හදපු සතියක් කුරු කරන ලද සතියක් තියෙනවා නම් ඒක තමයි අපි අපිට කරන අනුකම්පාව. ඒක තේරෙන්නේම අමලියකදී කරදරකදී දුකකදී ව්‍යසනයකදී නෝ තේරෙන්නේ. ඒ නිසා අපි මේ ස්වාමීන් වහන්සේ නිතරම කියන දේ තමයි අපි ආසරණ જાති. කොයි වෙලාවෙ කනවපල්ලේ අරගෙන වැඩලා වමන දාගෙන මැරලා ඉඳලා කොයි දුකකට කොයි ලැජ්ජාවකට කොයි නිහිනකටකට කොයි මොහොතකට වෙයිද දන්නේ මෙච්චර ලස්සන සිල්වන්ත හිටියද තාමෝතිය ආනන්තරිය අවසල කර්මයක් වෙයිද කියලාවත් නන්දන අත උසල කාටද කියන්න පුළුවන් එහෙන් එකේ හොඳම වැඩේ තමයි අපේ ආකරණකම දැනගෙන සසරණ කරන්නේ අපි සනාත කරන්න අනාත කරන්න නැතුව කලින් වඩන සතිය නැතුව සද්ධාවේ රුචියෙන් අනුස්සවයෙන් ආකාර පරිවිතක්යෙන් දෙකේ ඉඳගෙද්දි සම්පේක වැඩන්නේ. ඒක තේරම දුරු. අමලියේදී දුරු. සත්‍ය විතරක් ඉදිරියට. ඉදිරියට කරා අපිට දෙන්න ඕනේ අරසාව සම්පූර්ණ සල්සලා දෙන්න. මේ අරසා කියන වෙලාවේ හදිය වැටකලා විවේක ගන්න. කරදරයක් වෙච්ච ගමන් ඉදිරියට ගිහිල්ලා අරසා කරනකොට කියනවා අපි ඇත්තටම කල්යාණ මිත්‍යා කියන එකේ ගැඹුරු අර්ථය වෙලා තියෙන්නේ සත්‍ය විතරයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා කියලා කියන්නේ ඇසුර පතනවා කියලා කියන්නේ සතිමත් පුද්ගලයා ඇසුර කරන්න ඕනේ සතිය ඇතුළත ඉස්තාවර කරගන්නවා. එතකොට කොහොම හිතත් කල්යාණ මිත්‍ර මැද තමයි. අසතියෙන් ඉඳලා නම් ලැබෙන මොන සම්පත්තියක්වත් ඒකායන සපක් නැහැ. සංසාර දේවල් හොඳට ඒ සංසාර දේවල් විතරම කරන්නේ අපි යනවා කියලා ඒ විෂම දේවල් තියෙනවා. නමුත් එහෙම දේවල් තියෙන බව දැනගත්තේ සත්‍ය පිහිටවන්න පටන් ගන්න නිසානේ. නැත්තම් සත්‍ය පිහිටවන දේවල් නොපින දේවල් අතර වෙනසක් අපිට වැටහෙන්නේම නැහැ. ඒක නිසා මෙතන තමයි අපි ඊගාව ප්‍රශ්න පත්තරේ. ඊගා පන්ති. නිසා දැන් අපිට වෙලා තියෙන්නේ සතියට අහු වෙනවා අසතිය. ඒකට කනගාටු වෙන්න එපා. හරි ෂෝක් නෙමෙයි නැති විදිහේ හම්බෙන්න පටන් ගත්තා අනේ කොයි කොයි වෙලාවෙද කියන්නේ කවුරු කෙනා ඉස්සරහද කොයි කෑමේදීද කොයි ඉරියව්වේද කියලා හොඳ දේක කොටු කරපු ගමන් නැතිද ඒ වරදින තැනට තරහ වෙන්න බෑ. මෙයා තමයි මගේ ඊගාව පාඩම. මෙයා තමයි මගේ ඊගාව අභ්‍යාසය. මෙයා තමයි ඊගාව මගේ ශ්‍රේණිය. මෙයා කවුද? කොයි වෙලාවෙද, කොයි ආහාරයද, කොයි ඉරියව්වලද මොන වැඩේද කියලා ඒක අපි කියන්නේ පරිච්ඡේද කරනවා කියලා. පරිච්ඡේද කියන්නේ ඩිලිමිටින්. ඒක එලිමිනේෂන් ප්‍රොසෙස් එකක් කියන්නේ. නැතිනම් වෙලාවල් දැන් වැඩක් නැහැ. අසනීමත් වෙලා වෙන්නේ කොයි මොහොතේද? ආනිකට අවදි වෙච්ච ගමන් ඔය යකාවේ කියන තරම් කළු පාට නැහැ. ඒ කියන්නේ ඒක තාම පශ්චාත්තාපේ තියෙනවා. තාම තැවෙනවා මේකට. ඒක ඉතින් කාලකන්නිකම තමයි. අසම්පූර්ණකම තමයි. ඕක අතාරින්න එකයි තියෙන අසම්පූර්ණ අතාරින්න එක මොකද්ද? සම්පූර්ණකමත් අතාරින්න. ඒ ගුරුමෙදී මේ කියනවා මේ හැම ගෙඩියටම ඇට තියෙනවා. ඇටේ තමයි ඊගාව પરම්පරාව ගන්නේ හැම වෙලාවෙම ඇටේ වහගෙන තියෙන්නේ. ඉතින් කඩු ගෙඩිය විතර එළියේ නිසා කජුවලට කියන්නේ ලංකාඹ කියලා. ඒ ලාංකික හැම වෙලාවෙම පඬිතකම් කියනවා. තමන්ගේ ගුණ කියා බාන ගතිය තියෙනවා. මේ ජීවිතයේදී කියලා තමයි කියන්නේ මේ ගුරුන් භාෂාවෙන් කජුකෙදියට. මොකද මේ නොපෙන්නේ ඒසු දෙයලු පෙන්වන්නේ ලාංකික. තමන්ගේ ගුණ ටික වසංගට ඉඳ ගන්නෑ. ගුරු මෙව ඉන්නත් පිටකද හරි පුදුමාකාර හඳුරුවෝ. මොකක්වත් නැහැ විමඩ බෑද ඔය කවුරුත් එක ඔය හොයන්න බෑ මෙයා පිටකද හරිද ඒක පිටකද හරිද දුස්තිල මොකක්ද හරිද යහපතට ගිහිල්ලා බලන්න කොයි වැදගත් කර්මයක් ගහගත්තා මොන තාලෙවත් වන්නේ ඌරිම ඕනේ ලොක්කේ තියෙන කර්ම ගන්න මෙයා චීෆ් එක්සකියුටිව් ද පියන්ත හොයන්න බෑ ලංකාවේ එහෙම නෑනේ යන්තම් ප්‍රොමෝෂන් එකක් හම්බෙච්ච ගමන් ඉතින් තයි ගහන්න ඕනේ කෝඩ් ගහන්න ඕනේ ඉතින් ගහ කුඹ ගන්න හරි ඉතින් මේ නොපෙන්නේ යුතු දේ පෙන්නේ එකම රට ලංකාව කියලා බෞද්ධ වෙලා. ඒ නිසා කියන්නේ ලංකාඹ තියු දෙයේ. ලංකාවේ අඹ දෙයිය කියලා කියන අඹවලට මේ කජු වලට කියන්නේ තියු තියු කියලාම කෙලින්මත් කියන වෙලාවක් තියෙනවා. කජු වලට ඒක විතරලු මේ සංජීව යුතු ඇතේ එළිය දාගෙන ඉන්නේ. අහේතු කාලේන කද්දේන කූලක් කියලා අපි කියන්නේ නරක වෙලාවේදී. ඒක තමයි ඒක වසංගයේ සුදේ. ඒ නිසා අද බුද්ධ ආගමටත් වෙලා තියෙන එක. නමුත් ධර්මයේ ඒක නෑ. ධර්මයේ ආවොත් එතන ධර්මයක් නෑ. ධර්මයේ හැම වෙලාවෙම කියන ගුණ සංගම ගතිය. තේරවාද වාදිනේ පුරා දෙන්නේ සම්පූර්ණ ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන ඔය විසගෝර සත්‍යයට ගැහුවට ඌ දඟලන්නේ. ඌ එහෙම පැකිලෙන් ගන්නවා. ළඟට වරෙන්කො දෙන්න. ඉතුරු ආවම ගාලා ඉවරනකම් හොයන්න බෑ. දිවිමබලට තිබුණු ගම ඌ දඟලන්නේ. නිකම්ම ගොල්ලන්ට තිබුණු ගමන් දුර. ඉතින් ඒකෙන් අර සත්පුරුෂයා දන්නවා මිනිහා නෝනිය. යම් කිසි කෙනෙක් ගුණය ප්‍රකාශ කරන්න පටන් ගත්තා නම් ඒක පිළිමෙච්ච අත්‍යවශ්‍යයක්. ඒ ගන්නම දෙයක් නෙවෙයි කොච්චර හොඳ ගුණයක් වුණත් ඕනේ. යම් කිසි කෙනෙක් නුගුණවත් තමයි තමන්ගේ ඇත්තටම අහිංසකම වහක් නින්ද දන්නවනම් ඉතින් හොඳ ආචාර්ය පරම්පරාවකින් එන්නේ හොඳ ධර්මයේ තේරෙන මනුස්සයා. ඒ මනසේගේ වර්ධනය අභිවෘද්ධිය අසීමිතයි. මේ ලෝකෙට සීමා වෙන්නේ ලෝකෝත්තරයන්. අර තීරණේ කියා පාන්න ගත්තට පස්සේ අනි පිළිගු ගඳක් එන්නේ. يعني අසත්පුරුෂ ගඳක් එන්නේ. කාලකන්නිකමක් එන්නේ. ඉතින් අද අධ්‍යාපනයයි හැම තැනම මේ අඳහැරේ. කියා ගන්න. ඉතින් ජීවිතය තමයි. ඇටේ එළියට ඇවිල්ලා තියෙනවා අනික වැටේ හංගගෙන ඉඳලා තියෙන වටිනාම දේ ඒක එළිය දාලා. ඉතින් මේ තමයි වෙලා තියෙන්නේ. භාවනා කරන බන්ද නැහැ. මම මම හරියට ගරු කරනවා තාමත් ඒ මන්ට මුලින් හම් වෙච්ච ගිහි ටික. යුනිවර්සිටි එකේ ඉන්නකොට simple living I thinking. ඉහි සුදු සූත්‍රයක් ගහන නිකම්ම නිකම් නිකම් මේ හෙන්චයිලා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒක තුනට පස්සේ කතා කරන්නේ තාමත් මෙන්න වගේ දෙයක්. ඉතින් ඊට මොන්නම විදිහේ විශේෂයක් නැහැ. ඔහේ ඉන්නවා. මෙන්න ඉතිපතා ඒගොල්ලෝ රැප් වෙනවා ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ මොනවත් නැහැ. මම අවුරුදු 3ක් ගියාට පස්සේ ඒකෝට මගේ ජීවිත හොඳතෝ මේ කියා බාන ඇඳ අරපාන මේ කියන්නේ දෙල්ලක්කාර ධර්ම ජීවිතේ. ඉතින් ඔක්කොම හිතුවා මේ ගැත්ත ළඟට ගිහිල්ලා උඹේ ඔය අභිවෘද්ධිය අදහස නැති වෙයි කියලා. දිනු වෙන තියෙන අදහස. අසාමාන්‍ය ප්‍රමාණයකට වැඩිවා. මුන්න ගුණයේ තිබ්බත් ඒක වසංගකන ජීවත් වෙන මිනිසයාට කවදාක කාගෙන්වත් ඇඟිලි දික් වෙන්නේ නැහැ, ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ, අභියෝග වෙන්නේ නැහැ. හැබැයි ඒකට මේ සාමාන්‍ය බුද්ධියකින් නම් බෑ. ප්‍රපංච පිළිබඳ හොඳම අවබෝධයක් තියෙන්න ඕනේ ගුණ වසංගත ජීවත් වෙන එකට. ඒක සිංහලයේ ආදි සිංහලයේ අනන්ත තිබිලා තියෙනවා. ඉස්සර සිංහලයේ මේ කොයි මිනිස්සයාද කියලා මනින්න බැහැ. කොයි මිනිස්සයා තුළ උනත් පුදුමාකාර දැන් ඔය ඉස්ලාම ආපු දවසේ මේ ජීවනන්තික රාජ්‍යරංගෙන් මෙහෙම ආමත දාපු ප්‍රශ්න ටික කරකෝල අතහැරපු කෙනෙක් හෙන්නේ රජු කොච්චර වැඩකම් කරුවත් හතියට පොයින්ට් එක ගන්න. එදා දැනගත්තා මෙයාට කියන්න පුළුවන් කියලා හොඳ වටිනා සූත්‍රකින් මම පටන් ගත්තා. ඉතින් අද දේලා තියෙන්නේ ඒව මොනවක්වත් නැති කට්ටියට ගැඹුරු ධර්ම දේශනා කරන්න හදනවා. ඒකන් ඉදිරියට මුතුවට ඇරියා වගේ. එහෙනම් ධර්ම දේශනා කරන්න මේකට දෙරිලා ආපු කට්ටියට විතරයි. ඒ සූදානම් වෙලා ඉන්න කට්ටිය දැනට ಗುಣ තියෙන ඒ ගුණේ රැක ගැනීම සඳහා දෙන උපදේශ පන්තික් මිස ಗುಣ වඩන්න කියන්නේ නැහැ ධර්මයේ. ඊට මේ ප්‍රයිවට් එකක් නේ. ඒක පුළුවන් නම් වඩපන් නැත්නම් නෑ හිටපන්. වඩාගත් එක ආත්මසා කරගන්න. ඒකට පන්න වේදියන් ඒක ගැලවෙන්න කරන්න තමයි කල්යාණ මිත්‍ය අවශ්‍ය කරන්නේ. ඊට පැහැදිලිවම බල්ලා කියනවා කවුරුන් ළඟට ආවම මෙයාලට ගන්න පටන් ගත්ත වැඩක් තියෙනවා. ආරම්භ කිරියක් තියෙනවා නම් විතරයි බං කියන්නේ. මේක දවසක් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කැලේ නැද ඉඳද්දී මුවෙක් මුවෙකුට විදලා ගන්නේ මුවා ලේ පිට දුවනවා. වැද්දා ඊට පස්සේ ඒක මං මොලා වුණා. ඉතින් බලනකොට ගහක් නෑ මේ ආමෝදෙත් පාඩි වෙලා ඉන්නේ. ආහතුදු ළඟට ගිහම අවසරයි ගාන්න මුලිත් මේ ළඟින් ගියාද කියලා. ආරිතුදු නංගා උපාතක මාත්‍යෝ උන් පොඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේගේ තාමත්ම කරුණාබරකමේට අර වැද්ද වාඩි වෙන. වැද්ද වාඩි වුණාට හිත තියෙන දෝන හොයාගන්න. බුදුහාමුදුරුවෝ ලකලා කිව්වා කාර්යපුත්‍රේ මස් වැද්දට යන්න අරපන්. ඔය මොකද කරන්නේ? මම කියන්නේ මොනවද? ඒක නෙවෙයි ධර්මය කියන්නේ. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වුණත් ඒ වගේ අඩුපාඩු කරන්න කියලා කියනවා. මත්ද්දට මනිකන් යන්න බෑ. මනුස්සය ඉන්නේ සම්පූර්ණ මේ සත්‍යච්ච කබලක වගේ. මත්තමට අරගෙන බණක් කියන්න නම් දැනට දැනට වැඩිච්ච ගුණයක් තියෙනවා. ඒ ගුණයට පන්නත දෙන එක තමයි අපිට කරන්න පුළුවන්. ඒක කොයි යෝගාවචරයට භාවනා කළා හරියට කර්මස්ථානයට අර වෙන නමුවක් නැහැ. ඊළඟට තියෙන ගුණය නේ රැකිලා තියෙනවා කල්පෙන් දීලා මොකක්ද? බුදුහාමුදුර අපිට මොනවක්ද දීලා නැහැ. බුදුහාමුදුර මේ මොකුණ වැඩි හැකි වඩපු අයට මෙන්න රේන් කෝට් එකක්. මෙන්න අරසාව, මෙන්න පල්ලියක්. අරස සම්පදා දුන්නට පස්සේ අරමන සැටේක බුද්ධිය දිනනවා. ඒක බුදුහාමුදුරේ නම්බෝ ගන්න. ගන්න බෑ. ඒක ධර්මයක්. ඒ නිසා අපි කාට හරි උදව්වක් කරලා නැත්නම් හරි ගියා නම් ඒ කියන්නේ යාළඟේ එතකොට දිවිච්ච ගුණයක් ඒ. අපි ගිහින් බෙන්නම දෙන මේ වෙලාවේ මෙහෙමයි. ඒක අපි කියලා දුන්නත් අපි ආරෝපණය කරපු දෙයක්වත් අපිට නම්බුවක්වත් නෙවෙයි. මම කළ දෙයක් නෙවෙයි ඒ වෙලාවේ හැටියට වෙච්ච දේ. ඒක තමයි ඔය මේ ථේරවාද සාහිත්‍ය මහායානෙත් ඔක්කොම සෞතු කරගෙන තියෙනවා. අනික හොඳම හොඳම දෙන්නම තමයි විස්තර කරන්නේ. මෙතන මම හිතන්නේ මං කියවට පැටලව ගන්නයි කියලා. ඇයි යේසුස් වහන්සේ කුරුසේ යන කඳ සිද්ධ වුනේ කියලා. මේ ඉද්ධි ප්‍රාතිහාර පාන්නේ. කදාක බුදුන් කිව්වා ආර්ය වැඩක් නෙවෙයි කියලා බුදුන්සේ කරා. කෙරුවට දුවන්නේ ආරිය නැහැ කියලා නිසා අන්තිමට ඊවසාන්තේ බරබ්බස් දෙන්න දෙන්න හෙට ඉල්ලලා මරන්න නැත්නම් ගුරුලයා යන ගහන තීන්දුව කරනවොත් හෙට වෙනකොට සබත් දිනයක්. ඒකයි නගරාධිපතිට අවස්ථාවක් තිබුණලු දෙන්නේ එක්කෙනෙකුට සමාව දෙන්න. ඉතින් කතිරක් කරලා භක්තික ආපිල ඇහවලු හෙට මේ දෙන්න කුරුසෙ පැන ගහනවා මට මගේ බලතල අනුව ඒක සබත් දින නිසා එක්කෙනෙක් නිදහස් කරනවා කවුද කියලා. බරබ්බස් බරබ්බස් බරබ්බස් බරබ්බස් කියලා කෑගහුවා. ඊයුස්ස ගහපන් හැම. ඕන්නේ වැඩ කරන්නේ. ලෝකෙම ගාගෙන බරබ්බස් කියන අමු හොරේ ඌව නිදහස් කරන්න යා ගහපන් හැම කිය. මොකද ඒ කියන්නේ අඟ උසන්නේ කිය. අඬයට බලන්න කිය. අවුරුදු 32කේදී 35 නොමැති හිටියනම් යේසුස් සම්ද හිටියනම් අවුරුදු 90 80 වෙනකන් වචනා ධර්මයක් මත වෙන්න තිබ්බා. කරගන්න හම්බුන්නේ අඳහරට. අපි එදාදෙන බලන අවුරුදු පහුගිය අවුරුදු 30 ඇතුළත අන්ධහර පාන්න ගේ කට්ටියට වෙච්ච දේ කතෝලික ආගමකට බඳින්න යන්න එපා. මුස්ලිම් ආගමකට බඳින්න යන්න එපා. ඒගොල්ලෝ දන්නේ නැත්නම් ගුණවසාගෙන ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරන එකක් නෑ. මොකද උදේ සාසන නාමයෙන් කියලා. ඒ නිසා ගුණවසාගෙන ඉඳියට සාසන කිසි පාඩුවක් වෙන්නේ නෑ. යායුතු සංකේ ගුණ සුවඳ දස දිශාවට යන්නේ. ඒක අපිට ප්‍රාණික ගුණ වඩන්න ඕන. කණ එපයි කියලා වඩන්න. හැබැයි ඊටත් ජීවමනාවේ අනේ මේ කවුරුන් නොදනින්වා. අනේ වාගේ මේ වගේ අපේ කෙනෙක් කවදාකවත් නරකයි. අරයා මෙයාගේ නෙමෙයි අඩුවක් කරන්නේ. වැඩක් නෑ. ඒක නෙමෙයි සාසනය. අපි කියන්නේ හැදී කුණ නැඹලීම හදත්තා වගේ. මේ සමනලේ රත්නමන වගේ දිහාවට නැමිලා අපි අපි එකිනෙක ආරසා කරගෙන යනවා මිසක් කසූලිකන් ඉදිරියට මිනිහාගෙන් කන් ඉදිරියට භාවනා නොකරනන් ඉදිරියට බුද්ධහම දාන විතර දෙන නැත්නම් ඉදිරියට කියා ගන්න ගියොත් අනිවාර්යයෙන් ඒකට ගිහිසාට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම කෙනහිල්ලට ලක් වෙනවා. ඊට පස්සේ බණින්න බය විශ්සුද. අපි අවශ්‍ය කරලා පස්සේ ඖෂධ නැති වෙන්න නම් කඩු ගෙඩියක් වෙන්න නැතුව වෙන જાති ගෙඩියක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඇතුළට තියලා පොත්තෙන් වහගන්න. ඒක දෙවියන් දානවා. ඒක කරගත්තට පස්සේ කාටවත් දොස් කියලා නැහැ. දැන් අපි එතන පහයි අපි තුනමාරට අපි නැවත රැස් වෙනවා හතරමාරට වෙනකන් හතරමාරටම නෙවෙයි පහට ඉන්ද්‍රිය පටන් ගමු කියලා මම ඉල්ලීමක් කරනවා. මට ඒකද හතර අමාරු පහකට පොඩ්ඩක් සක්මන් කරගන්න. පහේ ඉඳලා හත වෙනකම්ම